දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුරුදු පරිදි එකට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් අපි ආරම්භ කරන යතර වාරදි කාට හරි වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න දෙයි කියලා කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ලිඛිත ප්‍රශ්නයක් මෙහෙම ඉදිරිපත් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අපේ දිනදා වැඩ කටයුතු කිරීමේදී අතපසුවීම් සිදු වෙනවා. උදාහරණයක් ලෙසගත් බඩුවක් තිබූ තැන නොතැබීම, gedara dora වසා ගේමුත් සැකසිතී නැවත පැමිණ පරීක්ෂා කිරීම ආදියයි. මේ විට කිසියම් සතියකින් නෙමෙයි ඉන්නේ කියා අප පවසනවා මේ සිද්ධිවලදී හේතුව සිහිමදකමද නැත්නම් සතිමත් නොවීමද කරුණාවෙන් සිහිය සහ සතිය පිළිබඳ පැහැදිලි කර දෙනු මැනවි. මේක ඇත්තටම මේ සිහියයි සතියයි කියන එකේ පොඩි පටලවිල්ලක් තියෙනවා. මේ දෙකම එක වචන. සිහිය කියලා කියන්නේ සිංහලෙන් සතිය කියලා කියන්නේ පාලියෙන්. ඒක නිසා මේ ඒක පිසුදු කරගන්න ඕනේ. අතපසුවීම් සිදුවීම ඒක සිදු වෙන දෙයක් නිසා ඒකේ සුන්දරකමක් තියෙනවා. සිදු කරන්නේ නැහැ කවුරක්වත්. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. ඒක යේසුස් වහන්සේ යේසුස් වහන්සේ නේ කාල් මාක්ස්නුත් කිව්වා බුදුහාමුදුරුත් කිව්වා ස්වභාවයෙන් හොඳයි මේ අසුපසුවෙන් සිට වෙන්නේ පරිසරයේ බලපෑම නිසා. ඉතින් ඒක ටිකක් අනුකම්පා කරන්න ඕන. ඒක අනික් කටියට අසුපසු වෙන්න පොඩි ලයිසන් එකක් දීලා තියන්න ඕනේ. ඒගොල්ලන්ට අසුපසු වෙන්න පුළුවන් මටත් අසුපසු වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක අතපසු නොවි යන්න හදන ජීවිතය කියලා කියන්නේ કૃතිම දෙයක්. කරන්න බෑ. ජීවිතය කියලා කියන්නේ අතපසු වීමක් කියලා හිතාගන්න. මුළු ජීවිතේම අතපසු වීමක්. මොකක්වත් වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට ජීවිතේ අයින් වෙන්නේ නැතුව මේ ජීවිතේ සමුගන්න නැතුව නිවන් දකින්න නැතුව මේක කිසිම දැනක නැහැ. ඒ ඝර්ෂණයකින් තොර වැඩක්. ඒ නිසා අතපසුන් සිදුවෙන එක යම් ප්‍රමාණයකට ඒකට අනුකම්පා කරන්න ඕනේ නැත්නම් ආත්මනුකම්පාවක් ඇති කරන්න ඕනේ. ඒ ඒ ක්‍රමයටම හිතා ගන්න ඕනේ. තව කෙනෙකුටත් අසපතු වෙන්නේ ඒ වගේම හැකියාවක් තියෙනවා, ඉඩක් තියෙනවා. ඒක නොවිය යුතුයි කියලා හිතන්න අරකයි. සතිමත් වෙන්න නැත්නම් සිහිය පිටවන්න පටන් ගත්තට පස්සේ තමයි විශේෂයෙන්ම තමන්ගේ අතපසුවීම් පිළිබඳව හොඳ වார்த்தාවක් තමන්ට ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි අතපසුවීම් කාට හරි කාගේ හරි දෙයකට හේතු කරලා කාට හරි බැලලා නිකන් ඉන්නවා. සතිය පිටවන්න ගියාට පස්සේ තේරෙනවා අතපසුවීම් මේක වළක්වන්න බෑ හැමදාම තියෙන එකක්. ඒතර තමන් පිළිබඳව මේ මේක පාලනයක් කරන්න බෑ. ආණ්ඩු මට්ටු කරන්න බෑ. කිසිම දෙයක් ඒ අපි හිතන පෙළට යන්නේ නැහැ. පිළිගැනීම විශේෂයෙන්ම උදව් වෙනවා අනුන්ට අනුකම්පා කිරීමේදී. එහෙම නොවිච්ච කෙනා මේ කියන්නේ මම හරියටම වෙන්න ඕනෑ කියලා යම් කිසි කෙනෙක් හරියටම කරන්න ඕන කියලා හිතනවනම් ඒ මනුස්සයා ඉන්න තැනක පලාතක ඉන්න එපා. මොකද මේ මාසෙන් කිසි කෙනෙකුට අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. හරියටම වැඩ වෙන්න ඕන කියන જાති මනුස්සයර හිට්ලරට දෙඩි අමාරුකාරයි. ඒ ලෝකේ රවුම් බව දන්නේ ඒගොල්ලෝ හතරස් කියලා හිතන්නේ. ලෝකේ හතරස් කියලා හිතන මට්ටම් කරන්න හදනවා. දන්නද මේ ලෝකේ කිසිදාස මට්ටම් කරන්න බෑ. මට්ටම කියලා ළඟට පෙන්නකොට මට්ටමට ඇදලා බලනකොට රවුම්. මේ මේ මේ මට්ටම ගැන පේන්නේ. ඈතට ගිහලා බලන මේ රවුම් කැල්ලක් මේ. ඉතින් අපිට ඕන දෙන මේක හරියට මට්ටම් කරන්න. කවදාකවත් මට්ටම් කරන්න බෑ. ඒ පොඩි කෑල්ල මට්ටම් වගේ පෙන්වනට මේක මුළු සමස්ත ලෝකේ ඒ රවුමක කෑල්ලක්. ඕක කන්දනේ අනුකලනේද මොකද්ද කියලා බීජගණිතය උගන්වනවා. පුංචි කෑල්ලක් ගත්තාම මේක මට්ටම් තමයි. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මේක රවුමක්. ලෝකේ කියන්නේ රවුමක්. ඉතින් ඕක මට්ටම් කරන්න බෑ. ඉතින් ඒකට මේක තියෙන්නේ මේ අනුකම්පාව. එහෙම නැත්නම් මේ මෛත්‍රිය පුළුවා ඒකෙන් අදහසක් ගන්න අපි වැරදුනන කමක් නැහැ කියලා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පරිතද කරගන්නවා මල්ලේකට වහගන්න. කොච්චර කරත් එකෙන් දෙන්නේ පයින්. ඒක වළක්වන්න බෑ. ඒක නිසා ඒකට අනුකම්පාව තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ අතවසින් සූපේ තුරුපේ දැනගෙන අතවසීමක් වුණාට පස්සේ ඒකෙන් කාට හරි මානසික අසහනයක් අවනම්බුවක් සිද්ධ වුණා නම් මත්තට ඒ දේ නොවීම පිණිස ඒ පුද්ගලයන්ට ගිහිල්ලා මේ ආයති සංවරයේ පිණිස සමාව ගන්න එක තමයි ශාසනයේ පණ කියලා කියන්නේ. තමන්ගේ ශාසනයේ පණ කියලා කියන්නේ තමන්ගේ වැරද්ද දැනගෙන ඒ වැරද්ද නැවත ඇති නොවීම පිණිස ඒකට අදාළ පුද්ගල ළඟට ගිහිල්ලා ප්‍රකාශයක් කරනවා නම් එතන තමයි ශාසනයේ පණ තියෙන්නේ. එහෙම වැරදි නොවි ඉන්නවා කියන එක තන්නේ කර මනෝවිකාරයක් එහෙම නැත්නම් අයිඩියොලොජි එකක් කරන්න බෑ. ඒ නිසා මිනිස්සයා කියන හැම කෙනා ළඟම ඒ අතපැසීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ අතපැසීම් ප්‍රමාණය නැත්තම් මේ මෙච්චරම අමාරු වෙන්නේ නැහැ ලෝ ජීවිතේ. ජීවිතේ කියන්නේම විශාල ලොකු අතපැසීම් රාශියක්. ඒ නිසා සතියෙන් ඉඳ ඉඳ වෙන්නේ මොකද්ද? ඒක තමයි හිතලා නොකරුවාට කර්මානුරූපයේ වෙලාවට ඒ දේ ලැබෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමාජලාවට උපකරණ ආයුධ අවශ්‍ය දේ මේ පොඩ්ඩකට ඉස්සලා ගත්තා. දැන් මේ වැඩේට යන්න කියලා ගත්තා නම් තිබ්බා. දැන් ඇවිල්ලා හොයන හොයන හොයන හොයන වැඩේට මම්මයි අරන් තියලා තියෙන වෙන කාටවත් හොයන්න බෑ. හරියට වැඩේ ඉවරනාට පස්සේ හම්බ වෙනවා. වැඩේ කරන්නේ කැත්තෙන් පොල්ලෙන් ඊට පස්සේ. ඉතින් ඒක වැඩේ වර්ධිනවා අතපය කපා ගන්න වැඩේ වුණාට පස්සේ අර දත්ම දින ගේතන වැසිකිලි තියලා ඉන්න. ඉතින් කවුරක්වත් හිතන්නේ නෑනේ. ඒක නිසා අස්පස් කෙරුවොත් හොයන්න බෑ. ඒ මන්දන මේකට එහෙම තරහ වෙනවනම් මගේ කාමරේට ගිහලා බලන්න ඕනේ. ආවෝ පිස්සු විසං කොටුවක්. ඒකේ නැති දෙයක් නෑ. දැන් මං යනකොට ඔක්කොම අස්පස් කරලා. ඉතින් අස්පස් කරලා මාසයක් විතර යනවා මට. දැන් ඒක පැටලුම් අරගන්න. ඉතින් අස්පස් කරන කට්ටියත් ලොකු සේවයක් කරන්නේ ස්වාමීන් වහන්සේ. ඊමන් ඉන්න දන කරන්නත් බෑනේ. ඉතින් අර ඔක්කොම අතර මේක තියලා මේ කියන්නේ ඒ ගලවල එක කෑල්ල මූඩි අතන තියෙන බෝතලේ මෙතන තියෙනවා <laughs> බෝතලේ තියෙනම තව තැනක තියෙනවා. ඒ ධම්මනිසන්ති ආමතුරු ඉන්න කාලේ ධම්මනිසන්ති කියන්නේ අපේ Nissan වනේ ඇති කරලා ඒ මේ මේ අශෝක පිටත් මහත්තයා පැවිදුණාට පස්සේ එයා ලියුමක් දාන්න ඕනේ නම් එලිපත්ත ළඟ තියලා එනවා ගිහිල්ලා. ලියලා එලිපත්තේ තියලා. ඉතින් ගෙට කවුරු එන ගමන් ඇවිල්ලා ওই ලියුම පැත්තෙන් අරන් තියලා යනවා. අර මිනිස්සයා තියලා යන්නේ යනකොට කකුල හැප්පෙන්න. මතක් වෙන්න. එහෙම මිනිස්සයා එතන ලියුමක් වැටලා කියලා එයා ඇවිල්ලා එතන දින කකුල තියෙනවා. ඉතින් සමහර වෙලාවට කියනවා ස්වාමීන් වහන්සේ මේ ලියුමක් වැටලා තියෙනවා. මම මිනිස්සු ඔය මගේ තැපල් කාර්යය ඔක අයින් කරන්න එපා. ඔය කකුල යනකොට හැප්පෙන්න තියෙන උතන කියලා කියනවා. ඒකේ කවුරු හරි අරන් තියලා නේ. ඒ වගේ හරි සද්දිමත් වෙන්න පටන් ගත්තට පස්සේ මොනම දෙයක්වත් මොනම විදිහකට බෑ සම්පූර්ණ කර්මානුරූපව තමයි වැඩේ යන්නේ. සමහර වෙලාවට ඔක්කොම සීහිලා ඇහිලා ලස්සනට වැඩේ යනවා. සමහර වෙලාවට මොන જાති කිරුවත් කොච්චර සැලසුම් කළා තිබ්බත් අවශ්‍යම කරන උපකරණේ අවශ්‍ය කරනම දේ තමා විසින්ම පැත්තක තියලා පොඩ්ඩක් කොලේකින් වැහිලා. දේවට අනුකම්පා කරන්න මේ වැරදීම දේවගතියක්, මනුස්ස ගතියක්, සමාවදීම දේවගතියක් කියලා මේ නිකන් සාමාන්‍ය ලෝක විවහාර තියෙනවා. සර්වඥාන්සේකට කියලා තියෙන්නේ තමන් අතින් වෙච්ච වැරද්දෙදී ආයති සංවරය පිණිස ඒ වැරද්දවම කරන්නේ කියලා ඇත්තටම මේ මේ පැන යන අදහසින් නෙවෙයි හිලා අදාළ කෙනාට කියන්න තරම් තමන් අවංකනම් කියන තරම් නිහතමානී නම් ඒ මතින් ශාසනය බබලනවා කිය. ශාසනය පණ කියන්නේ ඒකයි. ඒ නිසා ආයති සංවරය තාමත් වැදගත් දෙයක් විදිහට මේ ਸਰවඥන්සේ සඳහන් කළා තියෙනවා. ඒ නිසා හැම වැරද්දකදීම තමන් නිහතමානී වෙලා අදාළ පුද්ගලයා ඉදිරි පිට පාපොච්චාරණයක් කරන්න. අනේ සමා වෙන්න මම ඇතින් මේක උණයි කියපු ගමන් එහෙම නැත්නම් අනිත් කෙනා හිතන්නේ කෙරුවයි කියලා. අනිත් කෙනා බොහෝ විට හිතන්නේ දැනගෙන මට විතරක් මේ මනුස්සයා වෙන විදිහට සැලකුවයි කියලා ගිහිලා කිව්වොත් නෑ අනේ මට වැරදුණයි කියලා ඒ මනුස්සයාගෙත් අර වැරදි මේව නැති වෙනවා. ඒ නිසා නිතරම අත්‍යරද්ද කියලා කියන්නේ හොඳම දෙයක් මේ අපේ ජීවිතේ අපිට පාලනය කරගන්න බෑ කියන එක. අපිට මේ ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒ කට්ටියට ඕනේ තාලෙට තමයි කටයුතු කරන්නේ. මම දැකලා නැහැ කවුරක්වත් ලෝකේ එහෙම අත්‍යරදීම් නැති සිදුවෙන්නේ නැති જાති මිනිස්සු මම දැකලා නැහැ. ඕනම කෙනෙක්ගේ තියෙනවා මනුස්සකම තියෙන මිනිස්සෙක් පිළිගන්නවා. නැති කෙනා කාට හරි හේතු කරනවා. මේ අහවලාගේ වැරදි නිසා උනේ කියලා. පමාදේන මහා කතං අච්චයන් අච්චය කියලා කියන්නේ අත්තරද්ද අච්චයන් කමත මේ බන්තේ කියලා කියන්නේ අපි හිතලා කෙරුවත් නොහිත කෙරුවත් තව කෙනෙකුට හිත රිදෙන්න ඉඩ තියෙනවා ඒ සමාහලට හිතලා කරන එක නම් වෛරක්කාරකම තරහකාරකම වැඩ වැඩිකම නිසා හෝ අතවස් වීම නිසා වුණොත් අරමනසට වෙන හානියට වල කියන්න බෑනේ හානියක් වෙනවනේ ඉතින් ඒක වළක්වන්නත් බෑ හොඳම දේ තමයි ගෙහෙල් වෙලා අර විදියට පව් සමා කරනවා නැත්නම් පාපෝච්චාරණය කරනවා ඒකෙදී මේ හොඳම රචනය ලෝකේ තියෙන හොඳම රචනය මොකද්ද කියලා ඇහුවොත් මට හිතෙන්නේ ওই බෝධිචර්යාවතාරේ වසුබන්දු පාදයන් වහන්සේ ඒ එයා වරයක් ගන්නවා බෝධිචිත්තය ඇති කරන්න. බුදු වෙන්න මම බෝස බෝසතාණන් වහන්සේ නමක් වෙන්න බෝධිචිත්තය බෝධිචිත්තය සමාදන් වෙනවා. සමාදන් වෙනකොට 9 වෙනි පරිච්ඡේදයේ තියෙනවා භාපොච්චාරණය කියලා එකක්. කියවනකොට මේ රෝමෝත් ගමනේ වෙනවා. කියලා තියෙන සංසාරේ පුරාට මං කරපු වැරදි කොච්චරද කියලා කියන්න බෑ. ඒක නිසා මගේ මේ බෝධිචිත්තේ පුරනකොට කවුරුරි කෑරලා කරක් ගැහුවොත් මගේ මුණට වැටේවා. කවුරුරි කුණුවස් කළා විසිකනකොට මගේ ඔළුවට වැටේවා. කවුරුරි බැන්නා නම් ඒක මට වේවා. හැම නින්දාවක්ම මට වේවා මොකද නැත්තම් මේ ටික ගෙවා ගන්න හම්බ වෙන්නේ නැහැ. කියලා ලියලා තියෙනවා නිකන් ලියමනක් ඒ මට මේ බෝධිචිත්තේ ඇති කරන්න නම් මගේ පව් ගෙවෙන්න eBay ගෙවෙන්න අනේ සියලු කෙනා කරන්න තියෙන අම්පරිම නින්දාව මට කරත්තා උපරිම දඬුවම කරත්තා අසාධාරණ චෝදනා කරත්තා බණිත්වා ගහත්වා ඒටි ඒටිත් මම බෝධිචිත්තේ කඩාගන්නේ ආ මේක දිහා බලනකොට පේනවා අපි ඒක තීරුම් අරගෙන ඒක පිළියම් කරන්න ගිය දවසේ තමයි අපි මානවයා වෙනුවෙන් අපිත් එක්ක ජීවත් වෙච්ච සංසාර ජීවත් වෙච්ච සත්තු එක්ක ගනුදෙනු සම කරලා දාන්නේ කරන්න බෑ. නමුත් ඒ ලියලා තියෙනවා ඒකේ මේ බෝධිචර්ය අවතාරේ මේ ඒක මහායාන පොතක්. විසුද්ධි මාර්ගය විතරයි ලොකු පොතක්. අන්න ඒක ලියලා තිනවා මේ විචි සංසාරේ පුරාට මගෙත් වෙච්ච දේවල් වලට මට සමා වෙන්න තියෙන්නේ තවත් සංසාරගත සතෙක් ඒ ආයතන පිට පාපොච්චාරණය කරනවා. ගරු ස්වාමීන් වහන්සේ පටික සම්පස්සේ ඇත්තේ අරමුණ දැන් අවස්ථාවේදී යයිද අරමුණ ගෙවී යාමේදී නැති වී යන බවද තේරුම් ගතිමි. අධිවචන සම්පස්සේ අරමුණේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶන ඒවායින් එකක් හෝ වැඩි ගන්නක් මගින් අරමුණු දැකීමයිද තේරුම් තේරුම් ගැනීම නිවැරදිද අධිවචන සම්පස්සේ කියලා කියන්නේ යම් ආකාරයක් ලම් ලිංගයක් නම් නිමිත්තක් යම් ಉದ್ದೇಶයක් ආපුවම ඒකට නමක් දෙන එක අධිවචනය කියලා කියන්නේ නිර්වචන කියන වචනේ ඒකට නමක් දෙනවා ඒ නම තීපු ගමන් ඒ නම පටබැඳි නමක් වෙනවා. ඊට පස්සේ ඒ සිද්ධිය එනකොට මේ නම හරහා තමයි හඳුනගන්නේ. ඒ සිද්ධිය ආවේ නැත්නම් අර පටබැඳි නමෙන් වැඩකුත් නැහැ. සිද්ධියත් අර ඒ අපි දුන්නු ආකාරය අපි තම ආකාරයකට නමක් දෙන්නේ ලිංගෙට, නිමිත්තට, ಉದ್ದೇಶයට පටබැඳි නමක් දෙනවා. නමුත් ඒ ආකාරයේ ඊගාසරේ බලනකොට විපරිණාම වෙලා නම් අන්න අපි දීපු නම නිකම්ම පච වෙලා යනවා. ඒ නමේ වටිනාකමක් නැහැ. අපි ලිංගයක් නිමේ ලකුණක් තියෙනවා. ඒ ලකුණ මේ පෙරලියටපත් වෙලා. අපි හිතන්නේ ලකුණ සදාකාලිකව අර නමත් එක්ක එක ටික තියෙයි කියලා නෑ. මේ ලකුණ බුදුහමගෙන විපරිණාමයටපත් වෙනවා. ඊගාවට අරමුණක් අරගෙන පෙන්නවා. අරමුණු කරන්න නම් මේ අර්ථකතනේ දෙන්නේ චිත්තක්ෂණ දෙකක්වත් එක දිගට පවතින තියක් විතරයි අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. එක චිත්තක්ෂණයක් පැවිදිලා වෙනස් වෙන දෙයක් නම් අරමුණු කරන්න බෑනේ. ඒ නිසා අරමුණක් කියන්නේ නිත්‍ය සංඥාවේ අඩුම ලක්ෂණ. නමුත් බුදුහාමුදුර කෙනා ආරවුණු කරපන්. ඒක දිහා බලා හිටපන්. ඊනෝට චිත්තක්ෂණේ චිත්තක්ෂණ විනාශ වෙනකොට ඒකට දාන නම මොකද්ද කියන්නේ? නම විනාශ කරන්න වෙනවා. ඒ නිසා නමක් දාන්න නම් ඒක ඒ ලිංගේ ඒ ආකාරයේ ඒ අරමුණ ඒක දිගට තියෙන්න ඕනේ. දැන් විද්‍යාවේ තියෙන නෝමෙන් කල්චර් එක තමයි. හැමදේම වර්ග කරලා තියෙනවා. ඒ මිනිස්සුන්ට තියෙන පිස්සු જાති මානසික අසහන එන්න දිගලා ඉස්සුවක් තියෙනවා. එන්න එන්න එන්න ලෙඩ රෝග ගානයි ඒ පිසු නංගාන වැඩි වෙලා තියෙනවා. ලංකාවේ පොතක් ලියුවා සරච්චන්ද්‍ර මහත්තයා once upon a time there were no psychiatrist කියලා. එතකොට කිසි මානසික රෝගයක් නැහැ. සයිකියාට්‍රිස්ලා හිටියොත් තමයි මානසික රෝගින් ඉන්නේ. මොකද එන්නේ එන්නේ එන එන රෝග වලට වෙන වෙන නම් දමා වෙන වෙන දෙපාර්තමේන්තු හදා හදා සයිකියාට්‍රිස්ලා නැත්තම් මොන මානසික රෝගයක්වත් නැහැ. ඉතින් ඒක නිසා මේ නම් අද බලන්න යුනිවර්සිටි එකට කියලා ඩිපාර්ට්මන්ට්ස් ගන්න. එක එක එක එක හද හදා අපි ඉන්න කාලේ මට මතකයි මේ පැතොලොජි වලට ස්පෙෂල් ඩිපාර්ට්මන්ට් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ එක්කෙනෙක් PhD එකක් අරගෙන ආවා. මිනිහා එන්න ෆයිට් එකක් දැන් වෙනම ඩිපාර්ට්මන්ට් එකක් හදන්න ඕනේ කියලා. මොකද එයාට හෙඩ් වෙන්න. දැන් දැන් ඉන්නේ ඩිපාර්ට්මන්ට් එකේ එයා ඉන්නේ දෙවෙනියට. ඉතින් ආ ඉන්නකම්ම කෙරුවේ ළමයි ඉන්න කියනවා තේරෙනවා දහවල් විශ්වවිද්‍යාලයකට වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා මට ෆැකල්ටිස් තියෙනවා බලන්න අපේගේ ඩිපාර්ට්මන්ට් එකක්වත් නැහැ. ඕගොල්ලෝ පොඩ්ඩක් කතා කරලා කියන්නකෝ. මොකටද ඒ? ඒකේ අයියා වෙන්නේ. ඒකේ හෙඩ් වෙන්නේ. ඉතින් මේ හැම එකකම තියෙන තණ්හාවක් හැම එකකම තියෙන මාන්නයක් හැම එකකම තියෙන දික්තියක්. ඉතින් අපේ අර මේ නිසත්වණේ ලේකම් මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා ඇතර භාවනා කරන මිනිහ නෙවෙයි. මනසයා කියනවා මේ අලිපන්තික සමාජිකත්වයට වැඩිය වලුපන්තික නායකකමට කැමතියි කියලා. මුකී හරි ගමන්නේ පන්තියක් හදාන අයියා වෙන්න තියෙනවනේ ඒ පන්තිය බලු වුණාට ප්‍රශ්නයක් නැහැ. අලුපන්ති අලිපන්ති සමාජිකත්වයේ බලුපන්ති නායකමෝනේ මේ හැම එකකින්ම අපි නමක් දාගෙන ඩිපාර්ට්මන්ට් එකවෙන් කරන මේ දඟලන්නෙම ඒක දිහා බලනකොට එnde එnde එnde එnde මේවා බෙදි බෙදි බෙදි බෙදි කැඩි කැඩි කැඩි කැඩි යන ස්වරූපේ දකින්නකොට අර මහා සුපින ජාතිකයේ කියූප එක තමයි තියෙන්නේ. පිරේන ගති තමයි. ඉතින් සාමේ ලිංග නිමිති ආකාර ඒ මෙව ඔක්කොගෙම හොඳම පචේ. එහෙම නැත්නම් හොඳම විහිළුව තමයි මේ භාෂාව කියලා ඒ සමහර මන් දැක්ක එක පාරක එක තැනක තිබුණා ඔය BBC එකෙන් කරනවා එක වචනයක් අරගෙන ඒ වචනේ හැදිච්ච හැටි විස්තර කරනකොට දැන් ඒ වචනේ පාවිච්චි කරන එක කිසිසේත්ම ඒ පසුබිමට සමාන නැහැ සම්පූර්ණ ඒ වචනෙට වෙනම අර්ථයක් දීලා ඇමරිකන් කාර්යය වෙන අර්ථයක් දෙනවා එංගලන්ත කාර්යය වෙන අර්ථයක් දෙනවා සමහරට ඒ වචනේ වැරදියට පාවිච්චි කරන නිසා යුද්ධයක් ඇති වෙලා තියෙනවා හරියට ඒක අදහසක් මෙයාට වෙන අදහසක් ඒ අපි ඒකේ තරම්ම මේ ස්ථිර කරගෙන සාහර කරගෙන ඩික්ෂනරි ලියාගෙන සාහිත කරන ගිය ගම ඒකට පටලවිලි ඇති වෙනවා. ඒ නිසා මේ ආකාර ලිංග නිද්දේද පටි මේ මේ නිමිති කියලා ගත්තාම මෙව ඒ වෙලාවේදී తాවකාලිකව ගත්ත දේවල් ඇර ස්ථිරධාර කරන්න ගිය ගමන් නිත්‍ය සංඥාවට වැටෙනවා. ඒක දැකලා විපරි එතකොට විපරිණාමයේ දකින්න බෑ යාට. නිත්‍ය සංඥාව වෙනකම්. විපරිණාමය දැක්කනම් තීරණ බණානසට බබාගේ භාෂාවෙන් ඔය ඥානසංශය සඳහන් කරනවා. බබාලා මේ සෙල්ලම්පත් වෙනකොට ඒ සෙල්ලම්පත් වැඩවලට අම්මලා තාත්තලාත් ගාව ගන්න කැමැති. ඉතින් අම්මලා තාත්තලා බබාලාගේ භාෂාවෙන් ඒ වෙලාවේ කතා කරලා උන්ට නැලවෙන්න අරනවා මිසක් ඔය වචන කතා කරන්න එපා පුතා. ඌව හොඳ නැහැ කියන්න යන්නේ නැහැ. ඒ බබාගේ භාෂාවනේ. ඒ වගේ තමයි සරුවච්චන් හන්සේ මේ පුතත්ජනියත් එක්ක වැඩ කරනකොට උන්ගේ භාෂාව පාවිච්චි කරාට උනතන කවදාත් පරාමර්ශණය කරන්නේ නැහැ. ආත්මය කියන වචනේ පාවිච්චි කරනවා. මම කියන වචනේ වාය නමුත් කවදාවත් පරාමර්ශණය කළා නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ට අදහස දෙන්න ඒ වචනේ දුන්නට අල්ලගන්නේ අන්න ඒක තමයි මෙතන තියෙන්නේ අදිවචන සම්පස්සේදී අපිට යමක් වැදගත් නම් තණ්හාමාන දිට්ඨි වශයෙන් අපි ඒකට නමක් දානවා. ඒ දාන නමට ගැළපෙන්න ඒ දේ එහෙමම හිටින්නේ නැහැ. ඒක විපරිණාමයටපත් වෙනවා. එතකොට ඒ අදිවචන සම්පස්සේ තමන්ටම කරදරයක් වෙනවා. තමන්ම ස්ථිරසාර කරන්න හදපු දේ තමන්ටම කරදරයක් වෙනවා. එසේනම් මේ ස්පර්ශයේ කොටස් දෙකම එක විට පැරලල් වශයෙන් අරමුණු දැනෙනතුරු පැවතියයි තේරුම් ගැනීම නිවැරදිද? ඇත්තටම මේ අදිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් කියන එක රූපේ තියෙන රූපණ ගතියක්, හප්පණ ගතියක්, ගැටෙන ගතියක්. අදිවචනයේ තියෙනවා ඒ එක එක මේ ජවනිකාවට නම් නම් දෙන ගතියක්. අරක මේකයි මේක මේකයි කියලා එක එක නම් දෙන ගතියක් තියෙනවා. ඒ දෙක එකතු වෙච්ච වෙලාවේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. කොටස් දෙකම එක විට පරලල් වශයෙන් අරමුණු දැනෙනතුරු පැවතී යයිද තීරණ ගැනීම නෙවෙයි. එතකන් ඒවා තියෙනවද? එහෙම නැත්නම් මේ තියෙන දෙයක්ද දකින්නේ නැත්නම් දකින්න දෙයක් දකින්න හැම එකක්ම තියෙනවද කියන ප්‍රශ්නය මේ තමයි මෙතන තියෙන මේ යෝගාවචරයට තේරුම් ගන්න අමාරු කොටස. එහෙම තියෙනවනම් අපි කීතුවොත් ඒකට උදාහරණයක් වශයෙන් දෙනවා ඒක තේරුම් ගන්න අමාරුයි. ඇත්තට මේවට මේ මේ රූපක මාර්ගෙන් කියන්නේ හිමාල පර්වතේ හිමාලයේ කන්දේ කැලේ 17කින්වත් යන්න බැරි කැලියක් මැද මනුෂ්‍ය වාසයක් නැහැ ගියත් දවස් 7ක් යන කැලියක් මැද විශාල හඳුන් ගහක් අඩාන වැටුණෝ සද්දයක් ඇහෙනවද කියලා අහන්න කෙනෙක් නැති තැන ගහක් කඩාන වැන්නකොට එතන සද්දයක් තියෙනවද කියලා. ඒකල අහනවා තනි ඇති අප්පුඩිය සද්දේ මොකද්ද කියලා. ගැටුම් නැත්තම් අප්පුඩියක් නැහැ නේ තනි ඇති අප්පුඩිය සද්දේ ඔය ඔය කාන් කියලා කියන්නේ ප්‍රහෙලිකා ආහන්න කෙනෙක් නැත්තම් ඒකට සද්දයක් කියලා කියන්න වටිනවද? එතන ස්පර්ශය සිද්ධ වෙනවද? එතකොට ඉතින් ඇත්තටම තියෙනව ඇහුන් නැද්ද නැත්තම් ඇත්තටම නැද්ද? කාටද දෙන්න පුළුවන් ඕ නැහැ කියන උත්තරයක්. ඒක තමයි සිද්ධ වෙන්නේ අපි රූපයක් බලබලා හිනකොට ඇහෙන සද්ද වලට මොකද වෙන්නේ? අපි තාම ආසාවෙන් රූපය දිහා බලන ඉන්නකොට කවුරුරල තතර තට්ටු කරලා තට්ටු වෙනවා ගැසිලා යනවා මිසක් අපිට කතා කරලා නම කියලා කතා කරට ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ සද්දේ මේ පණවල තියාගෙන ඉන්නවද මේ කණින් අවධානය එනකන් එහෙම නැත්නම් ඒ සද්ද ශූන්‍ය දෙයක් ඒක වළංගු වෙන්නේ ඒක අහන්න තරම් ගොදුරු වෙන්නේ විඥානයේ කියොත් විතරයි. විඥාණයෙන් ඒක තහතික් කරලා දුන්නොත් විතරයි විඥානේ වෙන තැනක නම් අපි අන්දයි නේ බිරි. ඒලයි ඇහෙන්නේ ඒ වගේම ගන්ධ රස පහස කොයි එක හරි එකකට අපි নিমগ্ন උනායි කියලා කියන්නේ අනිත් ඒවා නිකන් සාමාන්‍ය පෘථජන ලෝකයෙන් බලනවා නම් ඒවා අංශභාග තත්ත්වයටපත් වෙලා හොඳ පැත්තෙන් බලනවා ඉවනියක් දැකලා ඒකේ ස්පර්ශයක් වෙලත් නැහැ, රාගයක් ඇතිලත් නැහැ, ද්වේෂයක් ඇතිලත් නැහැ, බෑන්නත් ස්තුති කරත් ඒ සද්දෙන් මොනම දෙයක්වත් නැහැ. ඉතින් යාට පෘථජ්ජනාට පේනවා අනේ ඔක්ක සැරේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම ගන්න නැත්තම් ෂෝක් කියලා. එයා බලන්න හදන්නේ දැන් ඔය මේ චිත්‍රපටි වල කියන්නේ රූප, ශබ්ද චිත්‍රපටි කියලා. ඒක සැරේ රූපේ, ශබ්දේ විතරයි එන්නේ. ඒක සැරයක් ඇදවලු ගන්ධ තියෙන එක්කුත්. ඒ වෙලාවේ එනකොට කඩේකට ගියාම කැම සුවඳ එහෙම දිනකුත් දාලා බලුවා ඒක හරියන්නේ නැති නිසා මම කියන්නේ මේ රූප ශබ්ද විතර. ඉතින් පහම එක සැරේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ පහෙන්ම දෝරේ කෙලෙසෙන්න මේ සිස්ටම් එකේ බෑ. සිස්ටම් එක එක සැරේකට වන් ඩොන්කි ඇට ටයිම් තමයි යන්නේ. අනික ඒක ඒ වෙනකොට අනිත් තියෙනවා වළංගුද නැද්ද කියන එක කවුරු කියන දේ අහන්න එපා උත්සාහ කරලා බලන්න. හොඳට යමක নিমগ্ন වෙච්චාම අනිත් ඒවා තියෙනම පේන්නේ නැද්ද? තියෙනවා ඇහෙන්නේ නැද්ද? නැත්තම් ඒව ගැන කල්පනා කිරීම අභෞවිය දෙයක්. ගැළපෙන්නේ නැති දෙයක්ද කියලා ඒක තර්කයෙන් හෝ ගහපාදීමකින් කරන්න බෑ. හැබැයි මම දැන් මෙතන කියන තමන් කරන පරිශ්‍රණයට හොඳ මේ ප්‍රශ්නයක් හොඳ අභියෝගයක් කරලා බලන්න. ණය විපස්සනා ඔය දැන් ඔය කියන එකවත් අපි පිළිගන්නේ ණය විපස්සනා විතරයි දැන්. අපි මේ අල්ලලා නෙමෙයි. නමුත් අපි උත්සාහ කරනවා යමක් තියා හොඳට බලන වෙලාවක එන ශබ්ද වලට මොකද වෙන්නේ? අපිට බලන්න පුළුවන්. නමුත් අපිට ඒ වෙලාවේ අපි රූපේට හොඳටම নিমগ্ন වෙලා ඉන්නවද නැද්ද කියන එක අපිට ඇති කරලා ගන්න බෑ. ඇති වෙච්ච වෙලාවක පරිශන කරලා ගන්න පුළුවන්. මේ මේ කොටසට යනකොට සරුවච්චන් වහන්සේ බොහොමඩි මුලදී සාක්ෂාත් කරපු දේ න්‍යාය අපිට ගන්න පුළුවන්. නමුත් අපි අපි ඇති කරපු දෙයක්වත් නෙමෙයි ඒක අපිට පුළුවන් වෙන උපරිම සාක්ෂි හොයලා හොයලා ඒක ඕවුද නැද්ද කියන එක විතරයි. ඒ කාම භෝගින් එක්ක නෑ පරිශීණය කරන්නෙත් නෑ උදාහරණට හුඟක් දෙන්නෙත් නෑ. ඒ නිසා ඒක අදාළ නෑ. භාවනා කරන එක නඩ කරගෙන කරගෙන යනකොට මේ ලෝකේ උඹ විසින් හදන එකක්ද එහෙම නැත්නම් හදපු ලෝකෙක උඹ මේ මේක වෙනස් කරන්න හදනවද කියන ප්‍රශ්න දෙක දිගටම දර්ශන විද්‍යාවේ තියෙන විශේෂයෙන්ම මේ මෑත ඉතිහාසයේ වෙච්ච මේ ක්වොන්ටම් ෆිසික්ස් වල නිසා ඒකෙදී හොඳ ලස්සනටම පෙන්නනවා ක්වොන්ටම් ෆිසික්ස් වල ඕනම දෙයක් ඕනම ශක්තියක් ශක්ති තියෙනවා ඒ ශක්තියෙන් ඕනම දෙයක් ඕන වෙලාවකම වෙන්න පුළුවන් ඒ දේ නැවත ශක්ති බවටපත් වෙන්න පුළුවන් එනර්ජි and matter කියන දෙක අතර මේ වෙන මාරුව මොන්න තාලෙන්වත් විද්‍යාඥයෙකුට මේ කල්ලාතෝ කියන්න බෑ ඒකෙදි කියනවා මේ ඉඳපු ගමන් ඔය රේඩියෝ ඇක්ටිව් ද්‍රව්‍යයක් ඔය මේ රේඩියම් වගේ දෙයක් දාපම ඒකෙන් පහට හිතා ගන්න බැරි විදිහට විකිරණ පහ පිටත් වෙනවා. ඒ විකිරණයක් මාර්ගයෙන් බෝම්බයක් පුපුරන්න හදලා තියලා ඒ ඒ බෝම්බෙයි ඒ විකිරණ ශිල්පී ද්‍රව්‍යයයි පූදේකුයි ලාච්චු කර දාලා වහලා තිබ්බොත් ලාච්චු අරනකොට පූසා මැරලා ජීවිත නැද්ද කියන එක ඒක තමයි මේ ක්වොන්ටම් ෆිසික්ස් වල දෙන එකම නිදර්ශනය. ලහච්චු අරනකොට ඇරලා තිබු මැරලා තිබුණොත් මැරලා නැත්තම් නෑ එච්චරයි. මොකද ඒ කොයි වෙලාවෙ රේඩියන් පිට වේදී ඒ නිසා කොහොම බෝම්බේ පුපුරයිද බෝම්බේ පුපුරන පොත මැරලා. ඉතින් ලහච්චු අරනකම් කාටවත් කියන්න බෑ. ඉතින් ඒක නිසා කියනවා මේ අනිත්‍යතාවය මේ බුදුරජාණන්සේ පෙන්වා දෙන අනිත්‍යතාවය ඊටාම සියුම් කොටසට යන්න යන්න උග්‍රයි. මේක ඝන බාල වෙලා ඝන සංඥාවට යන්න යන්න නිත්‍ය සංඥාව උග්‍රයි. يعني මේ දේවල් පුංචි පුංචි අංශවල බස්සන්න බස්සන්න බස්සන්න ශීඝ්‍ර වෙනස් වීම උග්‍රයි. ඒ වර රිත්තක් කැටිත්තක් වශයෙන් යනකොට ඒ රිත්තේ කැටිත්තේ ආකාරයක් ලිංගයක් හැඩයක් තියෙනවා. ඒ නිසා ඝන සංඥාවට ගිය ගමන් නිත්‍ය සංඥා වෙනවා. කඩාන කඩාන ගිහිල්ලා අංශුවට යනකොට බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් විශාල ලොකු දෙයක් අරගෙන ඒක තියෙනවයි කියවා වගේම ඒකේ පුදාම කුංසු අංශුවට ගියාම මේක නෑයි කියන මේ වෙනස තමයි මේ විපස්සනාවේදී සිද්ධ වෙන්නේ ෆිසික්ස් වල බාහිරේ උනේ ඕක. කඩන කඩන කඩන කඩන ගියා ඉලෙක්ට්‍රෝනයක් පොසිට්‍රෝනයක් වක්කා ගත්තාම ඒක පුදුම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. නැන්තෝ ගොඩාක් එකතු වෙලා <clears throat> ගලක් ගහක් මිනිස්සෙක් වුණාට පස්සේ ඒක හැඩයක් ලිංගයක් ආකාරයක් නිමිත්තක් තියෙනවා. ඉතින් බුදුජානක මේකට කිව්වේ ඝන සංඥාව ගොඩාක් දේවල් එකතු වෙච්චාම පැවැත්මක් තියෙනවා. තනි තනි පුද්ගලයා ගත්තාම නැත්නම් තනිතනි අංශුවට ගියාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ මිනිස්සු සාමූහික වෙන්න කැමති. සාමූහික වෙනකොට මම නැත්තම් අපේ පවුල හරි ඉතුරු වෙන්නේ. නැත්නම් අපේ රට, අපේ ජාතිය. එදී ඒක ගැන කියලා කියනවා මීමැස්සෙකුට වදේක ඉන්න මීමැස්සෙකුට කවමදාකවත් ආත්මයක් නැතිලු. ඌ දන්නේ මේ මොකද්ද කරන්න කියලා. ඌ ලද්දා ඉඳලා මේ පෙන එකතු කරන මිසක නමුත් මේ වදේට ආත්මයක් තියෙනවා. මේ වදේ පැවැත්මක් තියෙනවා මේ මැස්සට නැහැ. ඒ නිසා මේ මේ මැස්සෙක් වෙන් කරපු ගමන් ඌට ආත්මයක් නැහැ ඊට ආතපතයක් නැහැ. එකතු වුණාට පස්සේ මේ ගුලක් මේ වදයක් එකතු වුණාට පස්සේ ඒකේ පැවැත්මක් තියෙනවා රජ කෙනෙක් ඉන්නවා. ඒ වගේ මේ භාවනා විදි කරන්නේ කඩලා කඩලා කඩලා කඩලා අන්ත පුංචි මන්සුර දාපුවම අසරණයි අනාතයි ආවහරණක් නැහැ. එකතු වෙච්ච ගමන් ආයතකොට ආකාරයක් ලිංගයක් නිමිත්තක් නමක් තියෙනවා. ඉතින් බුදුන්ස කියනවා මේ මෙතනදි තියෙනවා කියන්නේ එකම මෙතෙන්දි නෑ කියන්න වෙන්නේ ඒ විචය කියන්නේ විභජ්‍යවාදී කියලා කඩා බෙදා දැක්වීමෙන්. මිනිස්සෙක් කියන එක දෙතිස් කොටාස වලට කැඩුවට පස්සේ මනුස්ස සංඥාව නැහැ. ලිචි කොට්ටාස ගන්න කඩලා කඩලා කඩලා කඩලා ගියාම අන්තික ඔක්කොම ශක්ති බාඩපත් වෙනවා ශූන්‍ය බාඩපත් වෙනකොට අර විශාලකම තමයි මේකට වෙලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ තියෙන ඝන නම් ඔක්කොම දැකලා ඒක විදර්ශනා ඥාණයෙන් බලලා අන්තිමට සුන්නත් දූලි කෙරුවට පස්සේ ඒකේ තියෙන හුදු ශක්තියක් විතරයි කිව්වට පස්සේ මේ දෙක අතර භාෂාවක් කොහොම සම්බන්ධ කරන්නේ මොන තාලෙන්වත් කරන්න බෑ මුත් ඒ තියේදීත් භාෂාව ලස්සනට පාවිච්චි කරපු කෙනා තමයි බුදුහාමුදුරුවෝ අතින්ලා මෙතන ගෙනයිට ඒ නිසා ඒක විස්තර කරන්න යන්න යන්න යන්න අති සූක්ෂම දේවල් වලට ගමන් කරන්න සිද්ධ වෙනවා. නමුත් අති සූක්ෂම දේවල් වලට ගියාට නැවතත් අර ඝණයට වෙලා ලෝකේ ජීවත් වෙන්නත් වෙනවා. සම්මුතිය. අරමුණ ගෙවි යාමෙන් පසුව ස්පර්ශයක් නොමැති නිසා වේදනාවක් නැති වූද එවිටම අදුක්කම සුඛ වේදනා ඇතිවන්නේ ස්පර්ශකින් තොර වෙයි අදහස් වෙනවා නේද? නැත්නම් වේදනාවක් නැහැ. වේදනාවක් නැහැ. පටවියාපෝ තේජෝ නැතිවීම නෙවෙයි සිදි වෙන්නේ ඒක විරංජනේ වීමනේ. ඒ වගේම සැප දුක් දෙක විරංජනේ වුණාට පස්සේ මේ අපේ ඉඳුරන් අය කල්ලන්න බෑ. ඒක ස්පර්ශ කරන්නේ නමුත් බුදුහාරු නමක් දෙනවා. ඒකට අදුක්කම සුඛය කියලා. අරමුණ ගෙවුන විට ස්පර්ශයේද සංඥාවද කිවි වේදනාවද නැතිවි. හිත නිකලස් බවටපත් වේයයි මේ යන තීරුම් ගැනීම නිවැරදියි. පහදා දෙන්න උත්සාහයක් කරලා තියෙනවා. නමුත් මේ කොළියක লীන තාක්කල් වචන වලට යන තාක්කල් සත්‍ය නන්නේ නැහැ. උත්සාහයක් තියෙනවා. වෙන මේ කියන බණ අනුව ගලප ගලප යනවා. ඒ නිසා කවදාරි කොලේකුත් නැතුව, අකුරුත් නැතුව, වචනත් නැතුව මේක තේරෙන දවස આવොත් තේරුම් ගන්න මමත් නැහැ. ඇඳි ගෑවිලාම යනවා නාසමා පොව. මේකේ ඉන්නකන් ලියන්නේ කියන වචන තියෙනවා, කොළ තියෙනවා, ඔක්කොම තියෙනවානේ. හැබැයි මොකද්ද මේ මේ දියුණුවක් තියෙනවා. වෙනදාට වැඩිය හොය හොය යනවා. නමුත් මේක ගෙවි ගෙවි ගෙවි ගෙවි දිගටම යන්න අරින්න මේ ඔක්කොම මේ හරිය කියනෝ වැරදි කියන තරම් පූර්ණ අධිකාරී ශක්තියක් මට නැහැ. නමුත් මේ ගන්න ප්‍රයත්නය හොඳයි කියලා දල වශයෙන් අනු මේ අනුමත කරන්න පුළුවන්. උද්දේශ කියලා කියන්නේ නම් කරනවා. ඒ කියන්නේ මේටිෝ මේ sorry මෙතන ඉන්න ඔක්කොමලා යෝගීන් කියලා කිව්වොත් ඒකෙල්ල මං අර ඉගෙන යෝගීකට එන්න කියලා හරි කන්ෆියුෂන් එකක් නෑනේ. කවුරු එයිද දන්නේ මම හරියට නම් කියලා අහවලා වරෙන් කිව්වනම් කිසි කන්ෆියුෂන් එකක් නෑ. ඒක නිසා අපි ලෝකේ මේ පටලවිල්ල නැති කරන්න එක එකාට නම් දෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ අටේ පන්ති අපි හිටියේ හෝඩියේ පන්ති දෙකේ පන්ති. පොල්ලතු ඉස්කෝලේ. සේරම කියලා ළමයෙක් හිටියා. ලොකු සර් කතා කරලා පොඩි ළමයට සේරමට එන්න කියන්නේ කියලා. ටික වෙලාවක් කරනකොට ලොකු සර්ගේ ඔෆිස් එක වටේ පට පුළු පන්තියම ලොකු සර්ට කේන්දි ගියා. මේ පන්තියක වැඩක් ඇද්දි මේ මේ මොකද කරන්නේ? ඊට පස්සේ ගිහිල්ලා ළමයෙක් කිව්වා සේරමට එන්න කියන්නේ කිව්වා කිව්වා. පොදු නමක් දීපු ගමන් එක එකනාගේ වටිනාකම නැති වෙනවා. ඒකට අපි කැමති නැහැ. අපි කැමති නැහැ. මට ළමක් තියෙන, මට ඩිග්‍රී එකක් තියෙන, මට තියෙන අයියෙක් කියවන මොකද වෙන්නේ? ඒක නිසා උද්දේශයක් වෙන්කොට වෙන්කොට නම් කිරීමක්, වෙන්කොට කතා කිරීමක්, පැනවීමක් ඒ මාන්නේ ස්වභාවය. ඒ ඔක්කොම එක මල්ලේ දාලා කතා කරනකොට මිනිස්සු කැමති නැහැ. ඇයි මට එහෙම කතා කරන්න? මට නමක් නැද්ද? නම කියපන්කෝ. අනිත් වගේ මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම තණ්හා කරන්නම් ඒක වෙන්කොට අනිත් එක වෙන් කරලා ගන්න ඕනේ. වෙන් කරලා දැනගන්න ටිකට ලිංගයක් තියෙනවා, ආකාරයක් තියෙනවා, අරමුණක් තියෙනවට දාව පටබැඳි නමක් තියෙනවා. ඔය හතරෙන් තමයි අපි පටලවා ගන්න, ගහගන්නේ, බැනගන්නේ, රණ්ඩු කරන්නේ, තෝරන්නේ, peerන්නේ, සේරම ඔය හතර හරහා. නමුත් බලන්න ගියාට පස්සේ ඒක උදේ බලලා හැන්දෑව වෙනකොට ඒව වෙනස් වෙලා. ලිංග වෙනස් වෙලා, ආකාරය වෙනස් වෙලා, අරමුණු ස්වල්ප වෙනස්ලා ඒකෝට අර නමට ගැලපෙන්නේ අර දාපු නමට ගැලපෙන්නේ ඉතින් රණ්ඩු වෙන කෙනෙකුට කියලා කියනවා අන්න අර තියෙන ලකුණු තියෙන එකට මේ නම කියලා කතා කරපුවා. ඒක නෑ එතෙන් යනකොට ඒක වෙනස් වෙලා. ඉතින් ඒ ස්වරූපේ තමයි මේ අනිත්‍යතාවය කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. ඉතින් ඒක මේ තිරසනාට නෑ. තිරසනාට ඒ නිසා මේ වගේ විවහාර පද්ධතියක් නෑ. ව්‍යාකරණයක් නැහැ. කවදාකවත් නිවන් දකින්න බෑ. කවදාකවත් sannivedanaya කරන්නත් බෑ ලිඛිත ක්‍රමයකට. මොකද යාගේ ඔය ලිංග උද්දේශ නිමිති ඔයද නම් වනන් දාගෙන නැහැ. එහෙම එකක් නැහැ. ඒ නිසා තිරසනුන් අතර sannivedana ප්‍රශ්න නැහැ. ඉතාමත් ප්‍රිමිටිව් ක්‍රමයකට යන්නේ ඒක පැටලෙන්නේ අපේ එකේ sannivedana ප්‍රශ්න වලින් ඕන ඥාන කෙනෙක් පිරිමි කෙනෙක් කරන්න පුළුවන් උසාවියකට ගිහිලා කියන පච දිහා පොඩ්ඩක් බලන්න ඉන්න බුදු අම්මේ ඒක ඔප්පු කරලා පෙන්නන හැටි ඒ පචේ හැබැයි හරියට උසාවි භාෂාවෙන් කියන්නේ ඉතින් නඩුකාරය හොම්බෙන් මොන කරන්නේ අර මොඩෙක් කියලා කියන ඌ ඒ මේ මිනිස්සේ හරකේ කරගම් කරලා උසාවියට ගියාලු ඌ කට්ටයක්. අර හරක්කාරයත් ගියාලු. ගියාට පස්සේ කිව්වලු මේ මනුස්සය කිව්වලු හරක උගේ උගේ මගේ කිව්වලු. ඊට පස්සේ ඉතින් නඩුකාරයා ගැව්වලු මේ අර මනුස්සයා ඔව් කිව්වලු. දැන් හරක් අයිති කරත් කියන ඔව් කියලා. හරක උගේ උගේ කියලා කියන්නේ බඳින ලනුවට. හරක උගේ උගේ මගේ. උගේ හරකා මගේ ලනුවේ වැඳලා හිටියේ මම ලනුව අරගෙන ගියා. ඉතින් බලනකොට හරකාව. ඒක නෙමෙයි කිව්වේ. උසාවියට ගිහිල්ලා කිව්වා හරකා උගේ. ඒක මම පිළිගන්න. හැබැයි උගේ මගේ. ඒක නඩුකාරය හිතුවේ දෙන්නම වයිති කියලා. දූෂණ නඩුවකට ගිහිල්ලා කිව්වා පිටුරු කොලයකට හැංගිලා තමයි දූෂණය කරේ කියලා. කොල්ලින් ආදේශිලා පිටුරු ගහ කරන්න ගිහිල්ලා කිව්වා උසාවියේ මේකට තමයි පිටුරු කොලේ කියන්නේ කියලා. මේකට හැංගිලා දූෂණය කරන්න පුළුවන්ද? නමුත් ගැමිය කොලේ කියලා කියන්නේ කොල කන්දට. උසාවිය ඇත්ත. උසාවියෙන් පිටුරු ගහගෙන ලහුව මේ මේකට හැංගිලා දූෂණයක් කරන්න පුළුවන්. බෑ. මොකද ඉන්න තමසි කියන්නේ? ඊයර අර ගමියා හොල්මන් එන මිනිහට කියන්නම දැනේ සෑර් මේ ඕකටත් කොලේ කියනවා කොල කන්දටත් කොලේ කියනවා කියන්නේ මිනිහා දන්නේ මිනිහාට අර පාවිච්චි කරන්න බැරි නේද මිනෝ මරුන් කණේක ලේසි උසාවියේ දඩ කණේක ලේසි කරන්නේ මොයි වැඩේ ඒකට වෙනමම හොයලා බලන්න මේ උගත් මිනිසු කරන පාහර වැඩි. අර අහිංසකෙක් භාෂාව දන්නේ නැති කෙනෙක් මා අල්ලගෙන කොටු කරලා මේ සම්පූර්ණ ගෙනියන්නේ නිකන් මේ උසාවියෙන් සකස් කරගන්න ලද ක්‍රමයකට. ඒ නිසා බුරුම භාෂාවෙන් කියනවා මෙතන ඉන්නවත් දන්නේ තරහ වෙන්න එපා මම මේ කිව්වට බොරුනෝ කියන නීතිඥයෙකුත් නැහැ නොමරන වෙදෙකුත් නැහැ කියලා. ඔය ගෝයි පඬිසකම් කරුවත් වෙද්දු මැරෙනවා. ඉතින් අපිට ඔච්චර හයියෙන් කතා කරන්න මිනිහ නෑ ඌම නොමරි ඉන්න eBay. නැහැ. මේක නැහැ. ඒ නිසා මේ තියෙන ගේම මතක තියාගෙන මේ පොඩි කාලයකට අපි සම්මත කරගන්නවා ශ්‍රී ලංකාවේ උඹ තාත්තා වයන් මං අම්මා වයන්. ඕකට මැරෙන්න ඕනේ. බුදුහාම කියන්නේ මේ සම්පූර්ණ භාෂා විලාසයේ ළමා සෙල්ලම. පොඩි ළමයි පනවගත්ත දේ ඕක උච්චර සීසලන ගැටෙන්න එපා. ගැටුනොත් උඹට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ, සත්‍ය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි නාටකම් වලට නම් දාන්නේ. නාටකවල උඹ රජවයා උඹ හේවායවයා මේක නාටකමක් මේක මායාවක් මේක ළමා සෙල්ලමක් මේක හීනයක් ඉතින් ඕක අල්ලන රණ්ඩු කරන්න ගියොත් එහෙම අදාන ගාහේ දුප්පටි නිසක්කි කවදාකවත් ඒ අල්ලගත්ත මනසට ඒක ඔප්පු කරලා බෙන්නන්න ඒක ඉස්තිර කරගන්න වෙනවා කවදාකවත් අනිත්‍ය පිළිගන්න බැරි වෙනවා දැන් හරි ලස්සන මේ මේ ඒක දිහා බලනකොට මුළු මුළු ජීවිතේම ටෙලි නාට්‍යයක් තමයි ඔක්කොම නිකන් නාටකම් වලට එක එක නෑඳලා ලස්සන ඊ타ත්ම තාත්විකව නාඩගම් කරගෙන යනවා. අර ස්වාමීන් වහන්සේ අරමුණ මොන ආයතනෙන්ද තෝරාගන්නේද බව තීරණය කිරීමේ බලය මම යන්නාට 80ක් පමණ ඇතයි හිතේ මාරු උදාහරණයක් ලෙස ධර්මදේශනයක් මා විසින් අසාගෙන සිටන විට 80ක් පමණ ඇසෙන්නට ඇතයි සිතමි වේදනා වෙනස් අද්දැසීම් රූප දැකීම් ධර්ම කාරණා ගැන දේශනා කළ සිටීමාදිය නිසා ධර්ම දේශන කොටසක් සවන් නොදෙයි සිටි. මේ නිසා අරමුණ තීරණය වීමේදී කර්මයේ බලපෑමක් ඇද්ද? මෙම කරුණු පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ධර්ම දේශකයන් දේශනා දෙසරයක් සවන් දෙන විට වඩාත් හොඳ තේරෙන්නේ මේ නිසාද දැන් මේ කාරණා දෙකක් මෙතන පටලවිලා තියෙන්නේ ධර්ම දේශනාවක් නෙනොට අහුම්කන් දීමේ ශක්තිය මේ අරමුණු තෝරා ගැනීමටම කෙලින්ම සම්බන්ධ කරන්න බෑ Äh, අරමුණු චීත්න වීමේදී කර්මයේ බලපෑමක් ඇද්ද? කර්මජ චිත්තජ චිත්ත කියන එක තමයි ඔය ආයතනෙ තීන්දුව කරන්නේ. උතුජ ආහාරජ කියලා බුදුරජාණන්සේ කාරණා හතරක් පෙන්ලා තිනවා යමක් ඉෂ්ට සිද්ධ වීමේදී කර්මයේ ඒ ඒ කොටස අපි අර සිහි නැතිවීම හරහා අත්තරදී මර අනන්තවත් අපේ අතින් ක්‍රියාත්මක කරනවා. ඒක වළක්වන්න බෑ කාටවත් වළක්වන්න බෑ. මේ දේ වෙලාවේදී මතක නැති වෙනවා. ඒක සමහරට කර්ම හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් ඒ පුද්ගලයාගේ මේ මේ තව එකක් කියනවා මේ මිනිසයා අරුචිනම් ඒ දේ ඇහෙන්නේ නැහැ කියලා. ඔය ගෙදර ගෑණි කිව්වට මොනවත් ඇහෙන්නේ නැහැ. ඈ? ඈ? ඒකට ඇදගෙන ඉතින් උණුවත බාල්දි කියනවා ලක්කන ඔළුවේ. <laughs> ඇයි කොච්චර කිව්වත් ගෙදර යන්නේ කියන දේ නෑ. මොකද නැද්දකින් කියාගෙන ඉන්නේ. ඒ ෆැකල්ටි එක වැඩ කරන්නේ නෑ. එසකොට තියෙන යටින් ගිය ද්වේෂයක්. අපි ඒකට ෆෝබියා. ඒක සයිකොලොජිකල් ප්‍රශ්නයක් තියෙන්නේ. කර්මයක් බලපානවා එතෙන්දී. චිත්තයත් බලපානවා එතෙන්දී. ඒ නිසා මේ අපි වරණව ශෝෂණය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හොඳ ඕජාව තියෙන පොළවක කොහොඹ ගහක් හිටෙව්වොත් කොහොඹ ගහ උරා ගන්නෙම තීත්ත රසයේ තීත්ත බල දෙන දේවල්මයි. පොළවේ කොච්චර රෝජාව තිබුණාද. එතනම අඹ ගහක් හිටෙව්වොත් ඒක උරා ගන්නේ අර පැණි රස ඇති දේවල්. ඒකයි ගහට වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි කොතෙන්ද ගියත් අපි ගන්නේ අපේ කර්ම අනුරූපව අපේ රුචි අරුචිකම් වල හැටියට අපේ පෞරුෂත්වයට ගැලපෙන දේ ගන්න. ඒ වගේ මෙතනදිත් ඒ බණක් ඇහෙනවා නැත්නම් අපි බණිනවා කියලා හිතමු කවුරු හරි එහෙම නැත්නම් දොස් කියනවා හරි ඒ දේවල් අපි උකහා ගැනීම ඒ අවස්ථාව හැටියට එතනිය මතුවලා එනවා ඒක. මෙතෙන්දී ලස්සනම කාරණාවක් මේ ඒ මං හිතන්නේ අටුවා යුගයේ වෙනකොට සුද්ධ කරගෙන තියෙන එක බුද්ධ ජානන්සේගේ ඍජු ප්‍රකාශනය කිසිම දෙයක් ලෝකේ ඒක හේතුක නෙවෙයි. හේතු රාශියක් තියෙනවා. අපි හිතනවා මේ හේතු දැනගන්න පුළුවන් කියලා අසීමිත හේතු තොගයක් තියෙනවා. ඉතින් මේකෙදී මම මං විවේචනය කරනවා නෙවෙයි මට හිතන විදිහට බුද්ධ දේශනා බලලා චෛතසික 52යි තියෙන කියලා අටුවා යුගයේදී කතා කරනවා. ඉතින් මේක බුදු කෙනෙක් කියන්නේ නැතුව කාටද පුළුවන් චෛතසික ගාන මෙච්චරයි කියලා කියන්නේ. මේ අපේ තියෙන පාටු මානසිකත්වය නිසා සියල්ලම ලඝුගත මේ මේ වගු කරන්න හදනවා ප්‍රස්තාර කරන්න හදනවා දැක්කයි කිය. ඒ වගේම හිත මෙච්චරක් තියෙන කියන. රූප මෙච්චරයි කියන කියන. බුදුරජාන් වහන්සේ අර <laughs> එක හාමුදුරුවෝ එක හාමුදුරුවෝ දෙතිස් කුණප භාවනාව කරලා කේසාලෝ මානකා දන්තා තචෝ ඔක්කොම කරනකොට කන කහනවලු. බනොන කන් කරඬු. ඊට පස්සේ ගාලු 23 නෙමෙයි 33ක් තියෙනවා කිව්වලු. මට 33 වෙනි එක හම්බුණා කිව්වලු. මොනවද කන් කරඬු? බුදුහාමරන්ට අහුවෙලා නැහැ. ඒ ওই විතර බලනකොට ඇත්තටම 32ක් නෑ. ඔගේ 31යි තියෙන්නේ. වාසේ තමයි මත්තලුංගම් කියන කැලේ දාලා තියෙන්නේ. මේකෙන් දැන් ලිංගේන්ද්‍රිය ගැන සඳහන් කරලා තියෙනවද 32? නෑ. ඒ ලයිස්තුව එක්සෝස්ටින් ලිස්ට් එකක් නෙවෙයි. වැඩේට ඕන කරන ටික දීලා තියෙනවා. ඉතින් අපි 32 හරියට කඩපාණම් කළා පළවෙනි සුමානේ 6යි, දෙවෙනි සුමානේ 6යි, තුන්වෙනි සුමානේ 6යි, 32 විරෙච්චාම භාවනා කරලා නිවන් දකින්නයි කිව්වහම මේක මේ බාන මෙච්චර අනිත්‍ය දේ කොච්චර හිර කරගන්න හදනවද කියලා රවුම් කරගන්න, හතරස් කරගන්න. ඉතින් ඒකෙන් පුළුවන් වේද අපිට අනිත්‍යතාවයකට යන්න. කවම දෙයක්, කවම දාකවත් මේ ලෝකේ සිදුවෙන සිද්ධියක් ඒක හේතුක නැහැ. දල වශයෙන් හේතු ටික බුදුහමර පෙන්ලා දීලා තියෙනවා මේක විවිධ හේතුන් නිසා සිදු වෙන්නේ ඒ නිසා අපිට දල ඇඟීමක් ගන්න මිසක පූර්ණ චිත්‍රය කර්මජ කර්ම විෂය ඒ වගේම ලෝක විෂය හිතලා කෙලවර කරන්න බෑ කෙලවර කරන්න කියොත් තුම්මත්තක වෙනවා කියලා තියෙනවා ඉතින් දැන් ඔය මේ ටෙලිවිෂන් සාකච්ඡාවට ගියොත් උගව දෙනෙක් කියන්නේ දැන් ඉන්න කට්ටිය මේ ලෝක විෂය ගැන කතා කරන අපි කට්ටිය විතර එකකට කතා කරනවා කියලා ඔන්න පටන් අරගන්න මේ බුදුහාමුදුරේ පයි කියව එක. ඒකල ඔකේ දිග කොච්චරද උස කොච්චරද පළල කොච්චරද කතා කරගෙන යනකොට හිතෙනවා මුන් කනවට ණයයි කියලා. කාලා හොඳ වැඩක් කරපළ පුළුවන් කරන්න පුළුවන් එකක් කෙලවරක් කරන්න පුළුවන් එකක් මේ බැරි දේවල් පටන් ගන්න මේ බෞද්ධකමන කෑ ගහන්න ගියාම බුදුහාමුදුරුවත් බෑ කියන දේවල්. බුදුහාමුදුරුව පවා මේ මේ උම්මත්තක වෙනවයි කියන මාතෘකාව අරගෙන ඊතද පැල්ලේ නැතාක. කවදාහකට ප්‍රායෝගික නැහැ. ඒව නිකන් තර්කයේ හුදු තර්කයේ සඳහා තියෙන දේවල්. ඒ නිසා මේ වගේ මාතෘකාවක් දාල වශයෙන් බුදුහමරෝ පෙන්වන්නේ අපි මේ දකින ඉන්ද්‍රිය ගෝචර විෂය පුස්සක් නාඩගමක් මායාවක් එච්චරයි. ඒක මායාව විස්තර කරන්න නෙමෙයි. උඹ ස්ථිරයි සාරයි කියන තියෙන දේවල් වල එහෙම එකක් නෑ එකක් කරන්න බලපන්. බලනකොට ඒක වෙනස් වෙනවා. ඒච්චට අච්චට මෙච්චන මෙච්චට කොච්චර කියලා අනිත් එකත් දල වශයෙන් සලකා ගන්න කියනවා මිස ඒක ඒක ඒක ඒක ඔක්කොම කඩ කඩ විසඳා ගන්න ගියොත් ඒ කියන්නේ අර මේ මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ මේ මූලධර්ම පිළිබඳ දැනුම හැම එකක්ම බාධා කරනවා. ඉතින් අපිට යම් ප්‍රමාණයකට ඒවා සාකච්ඡා නොකර යන්නත් බෑ. නමුත් ඒක ප්‍රයෝජනීය සලකලා ඒ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාව ආය භාවනාවට ලක් කරලා දිගට යන ගමනක් තියෙන නිසා මේ වගේ මේ අරමුණ තේරීමේ කටයුත්ත තමන්න තියෙන අරමුණු වලින් කොයි එකද තෝරගන්නේ කියන කඩයිත සම්පූර්ණම අහඹයක් කියන එකයි කියන්න තියෙන්නේ. ඒ තණ්ඩි ක්‍රම අහඹයක්. ඒක මොනම විදියකින්වත් අපිට පුළුවන් බව පේනවා. කරන්න පුළුවන් කියලා. ඉතින් පුළුවන් නම් ඇයි ආනාපාන දිගට ඉන්න බැරි? පුළුවන් නම් ඔය සීල් අරගෙන දුර බැහැර ගෙවාගෙන මේ රිට්‍රීට් එකට ඇවිල්ලා දැන් ආනාපාන ඉන්න කියලා අධිෂ්ඨාන කරලා හිටපන්කෝ. 180ක් නෙමෙයි සමාහලට ආහනපනේ අහුවෙන්නේම නැහැ. මොන විදිහින්වත් බෑ. ඒකෙන් අදහස් කරන්නේ ආනපන සිද්ධ වෙන්නේ නැහැ, අරමුණු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා නමුත් ප්‍රයත්න කරන්න කරන්න කරන්න ඒ හැකියාව වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ශික්ෂණයට ඉඩක් තියෙනවා. ඒ නිසා මේ මේ විදියට මේ කාරණා සලකා බලන එක ඒකට කියන ධර්ම සාකච්ඡා කිරීම හොඳයි. නමුත් එයින් යම් මට්ටමකට යනවා උනන්දුව තියෙන තාක්කල් භාවනාව තල්ලු කරනවා. නමුත් ඒකෙන් කෙලවරකට යන්න බෑ. කෙලවරකට යන්න ਸਰවඥ විෂය මුළු සූත්‍ර පිටකම හැදෑරුවත් කිසිම දෙයක මේ පූර්ණ නිගමනයක් ਸਰවඥාන්සේ තියලා නැහැ. කරුණු ඉදිරිපත් කළා තියෙනවා. උඹත් කළ බලපන් මෙච්චරයි වෙන්නේ කියලා. නමුත් අපි හිතනවා ඒව මේ වර්ග කරන්න පුළුවන් වෙයි graph වලට දාන්න පුළුවන් වෙයි, වගු හදන්න පුළුවන් වෙයි. එහෙම කරන්න ගියොත් වෙන්නේ අර ධර්ම රසය ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේකට කියන්න තියෙන්නේ ඒ වෙලාවට ඉදිරිපත් වෙන දේ විවිධ හේතු මතින් සිද්ධ වෙන්නේ. ඒ හේතු මගේවත් තව වෙන කෙනෙකුවත් මනාප නෙවෙයි හේතු පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒක මම කියාගත්තොත් ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් මෙච්චර දුක් දෙන මේ සංසාරේ පුරාවට තියෙන දුක් මම තෝරයිද කියලා. Tamante ඒ තරම්ම මෙච්චර දුක් සහිත නම් මේක මම වෙන්නේ තෝරයිද? එහෙම නැත්නම් වෙන කෙනෙක් හදුවයි කියලා කිව්වොත් ඒකත් සම්පූර්ණ අදිච්ච සමුප්පන්න හේතුවක් වෙනවා බුදුරජාන් වහන්සේ ඊට බුදුහමරේ ඉඳලා තින්දියා මේ බ්‍රහ්මයා මේක මැව්වා ඊශ්වරයා මේක මැව්වා ਸਰබලධාරී දෙවියන් වහන්සේ මැව්වයි කියන පැත්තකට කිරුවේ. ඒක එහෙම කරාරින්නත් බෑ. මේක හේතු හේතු පටිච්චසමුප්පන්නයි එතන එතන හර ගන්න දෙයක්. අන්නේ පටිච්චසමුප්පන්න භාවයට නිතරම අවදිව එළඹව පෙළඹව වාසය කරන්න. ආවන් න්‍යාය මේ තියා මේ තර්කය මේ මේ දෘෂ්ටිය ගත්ත ගමන් අහුවෙන. හැම වෙලාවෙම එනේන දෙයට එළඹ පෙළඹ වාසය කිරීම තමයි අවදී කියලා කියන්නේ. සත්‍ය කියලා කියන්නේ. අර ස්වාමීන් වහන්සේ පසුගිය දින දෙක තුන තුල නිස්සද්දතාවේ නොබල් සයිලන්ස් ආ තම තමන්ගේ ශබ්දවලට අහුම්කන් දීමටගත් උත්සාහයත් සහ සක්මන් භාවනා කිරීම කිරීමට ගන්නා උත්සාහය පැසසිය යුතුය. ආස්වාස අවසානයේ අවසානයේ පෙර ප්‍රසවාස ශක්තිය ආරම්භ වී ඇති බවක් හැඟේ. දෙකේම ශක්ති ප්‍රභාව එකනම් එසේ විය හැකිද? මේක හොඳට මේ පට බේරලා බලන්න ඕනේ. නැවත නැවතත් කරලා බලන්න. ආස්වාසය ප්‍රසවාසය කියන මේ දෙකේ නිකන් හරියට උපමාවක් විදිහට කියනවා නම් ඉස්සරහට යන වාහනයක් රිවර්ස් ගියර් එකට දාන්න ඉස්සලා වාහනේ 100%ක්ම නතර වෙන්න ඕන. නොවි කරන්න බෑ. ඒ වගේ තමයි ආස්වාසේ 100%ක් නතර වෙන්න ඕන පස්වාසේ පටන් අර ගන්න. අපේ තියෙන කුතුහලය නිසා, අපේ තියෙන ටිකස්ම නිසා අපිට තක්කමුක්ක වෙනවා. ඒ නිසා මේ මේ මේ නිරීක්ෂණය අභියෝග කරනනේ කීප වතාවක් කරලා බලන්න කරනකොට එක වැඩක් කරලා නැත්නම් ඒක ඉවර කළා තමයි ඊගායක පටන් අරගන්නේ වෙන විදිහට කියනනම් ආස්වාසයේ මුලැමැදාග ප්‍රස්වාසයේ මුලැමැදත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. සම්පූර්ණ විනාශ කෘත්‍ය දෙකක්. ඒක ලස්සනට කිව්වා මේ බුරුමෙදී මට මතක නැහැ පණ්ඩිතාරාමෙන් තමයි මම ගැහුවේ අපි ටීවී ස්ක්‍රීන් එකක් බැලුවොත් ඩොට්ස් වැටි වැටි තියෙන එක. ප්‍රෝග්‍රෑම් එකක් නෑ තිට්ටරණ එක වන්දන දැන් නෑ යෝනේ. ඉස්සර තිබුණේ වගේ දැන් හුඟක් වෙලාට එහෙම එන්නේ නැහැ. ඉස්සර තිබුණා ස්ක්‍රීන් එක ඇඩ්ජස්ට් කරන්න ඉස්සලා නිකන් ඩොට්ස් හදනවා. ඒක දැන් බලන්න බැරිද මේක? දැන් ඇත්තෙම නැද්ද? ඔව්. අන්නේ ඩොට්ස් හදන වෙලාවේ බලන්න එක ඩොට් එකක් ඒ ඩොට්ස් ගාන කරන කවදාකවත් ඩොට්ස් එකක් හැප්පෙනවද කියලා? එක හරි ශ්‍රේෂ්ඨ නිරීක්ෂණ දෙක හැම ඩොට් එකටම වෙනම හටගන්මක් වෙනම විපරිණාමයක් සහ වෙනම ගෙවියාමක් සිද්ධ වෙනවා. කවදාහකවත් ඒ ඩොට්ස් අතර මේ උපාද වය භංග කියන එකේ පටලවිල්ලක් නැහැ. මේ මුළු සංසාරෙත් ඒ වගේ ලක්ෂ කෝටියක් එකම ස්ක්‍රීන් එකේ සිද්ධ වෙනවා දෙකක් අතර කිසි පටලවිල්ලක් නැහැ. ඒ එක එක සංසිද්ධියට වෙන වෙනම උපාදයක් විපරිණාමයක් සහ භංගයක් තියෙනවා. ඒ නිසා එකක් දිහා හොඳට බලන හිටියොත් පේන්න පටන් අර ගන්නවා. මේ ලෝකේ පටලවිලි තියෙන්නේ මෙව්ව වෙනවා කියලා හිතාගෙන ඉන්න මනසේ මිසක්ක ද්‍රව්‍ය වල චිත්ත නියාමයකට යන්නේ. ඒක යන්නේ චිත්ත නියාමය. ඒක වරක් ගන්න බෑ. ඒ නිසා කවදාකවත් මේ දෙකක් අතර ගැටුමක් නැහැ. ඒ නිසා හොඳට මේ අපි කියමු මේ අනබන සම්පූර්ණයෙන්ම ගෙවුණයි කියලා. කෙනසේ නලියන කම්පන චංචල තත්ති තියෙනවා කියලා හිතමු. ඒක ලොකු දෙයක් එතන හිටියත් ඇති. ඒක ඇතුලේ පුංචි පුංචි කම්පන චංචල තියෙනවනේ ඔය ටීවී ස්ක්‍රීන් එක වගේ. ඔය එකක් අරගෙන බලන්න ඒක ඒකේ නාඩගම අනිත්‍යවත් එක්ක සම්බන්ධයක් නැහැ. යා වෙනම මෙයාගේ නාඩගම නටනවා මුලැමැදක් තියෙනවා. මේකෙත් මුලැමැදක් තියෙනවා. කිසිම පටලවිල්ලක් නැහැ. සම්පූර්ණ චිත්ත නියාමයක් දුවන්නේ. අපි ඒකට හැඟුමෙන් සම්බන්ධ වුනේ නැත්නම් උත්සන්නාසන්නව නිකන් හැඟුම්overline බැලුවේ නැත්නම් එයා දන්නවා එයා කරන්න ඕනේ දේ. අපි ගිහිල්ලා අරක වැඩි කරන්න අඩු කරන මොනවක් කරන්න ඕනේ. ලස්සන වැඩ පිළිවෙලක් යයි. වෙලා තියෙන්නේ අපිට මගේ ආස්වාස ප්‍රසවාස කියලා බැලුවොත් එකක් ඉවර වෙනකන් ඉන්න බෑ හදිසි. නමුත් මේ නිරීක්ෂණය හොඳයි. වැරදි වෙන්න පුළුවන්, හරියන්න පුළුවන්. කමඨාන සුද්ධ කරනකොට කියන්න තියෙන්නේ මේක දහස්වර බලන්න. විවේකීව බලන්න. ඒකෙන් දුරස්ත බැල්මකින් බලන්න. නමුත් අවදිමාවයකින් බලන්න. එකම සිද්ධියක්වත් ලෝකේ තව සිද්ධියක් එක අනාගැනලා පටලවිලක් නෑ. ඒක හරියට කියනවා නම් ට්‍රැක් හයක් තියෙන පාරක මේ පාරේ වාහන යනවා මේ පාරෙත් වාහන යනවා මේ පාරෙත් වාහන යනවා ට්‍රැක් වල නීතිය පවතින තාක්කල් කවදාවත් ඇක්සිඩන්ට් එකක් වෙන්න බෑ. ට්‍රැක් එක මාරු කරන සිග්නල් දාලා කරනවා නම් ඇක්සිඩන්ට් වෙන්න බෑ. ඒකට වේගෙ යන්න පුළුවන්. එකපාරේ යහට මෙහාට යනවා ගතක් නෙවෙයි මේකේ තියෙන්නේ. අන්න වගේ මේක පුදුම විශේෂණය වෙච්ච අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා හැදිච්ච ක්‍රමයක්. අපි නිවන් දැක්කත් නැතත් මරණයට පස්සෙත් ඕකමයි තියෙන්නේ. ඒ නිසා හොඳට නිරීක්ෂණය කරන්න. එතකොට මේ ගමන ඉස්සරහට ඇදහැකි. නමුත් අර මේ කලින් කියලා තියෙන තමන්ගේ නිස්සද්දතාවය ගැන අහුම්කන් දීමත් ඒ වගේම සක්මන් භාවනාවක් ගැන කතා කරනකොට නැවතත් මතක් කරන්න ඕනේ අපි එකම පවුලේ වගේ දවස් 7-8ක් හිටපු නිසා ආයෙත් ටික ටික කතා වැඩි. ඒ නිසා ඔක්කොමලා පරිසද්ද කරගන්න මොකද කීප දෙනෙක් හොඳට භාවනා කරනවා. ඒ නිසා භවනා නොකරන අය අල්ලාහ් වසල්ලාහට ගියාම වෙන්නේ මොකද්ද? අර කරගෙන යන එක්කනාගෙත් ඒ භවනා හයියත් වෙනකන් බාධා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක මේ සර්වජන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් හැකිතා කතා කරන්න එපයි කියලා මම කවදාකවත් කියන්නේ නැහැ. මොකද මේ මම දැක පණිජාරාමයට ගියාට පස්සේ මේ be quiet කියන මිසක be silent කියන්නේ නැහැ. ඒ වගේම වචන හිමීට කතා කරන්න කියලා තියෙනවා. too too pure. වචන කතා කරන්න එපයි කියන්නේ ඒ නිසා නිතරම මතක් කරන්න ඕන අඩුම ගාණක් කතා කරන්න මොකද ඒකෙන් තව කෙනෙකුට ඉරිටේට් වෙන්න ඉඩ තියෙන නිසා ඒකත් මේ මේක අවස්ථාව කරගෙන මම මතක් කරනවා මේ වෙලාවේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා පුරුදු වෙන මුල් කාලයේ අපිට දැනෙන වේදනාව දැරිය නොහැකි වෙන තරම් ඒවා නොවන බව පෙනේ. ඒත් භාවනා තවදුරටත් කරගෙන යන විට ශරීරයේ අධික දුක් වේදනා දැනෙන්නට පටන් ගන්නා බව මා ආසා තිබේ. දුක් වේදනා සඳහා සමාහිත හිතක් ඇති කර ගැනීම මරණයට සූදානම් වන අපට අවශ්‍ය බව අනාථ වින්දුක වාද සූත්‍රය අසන විට තේරුම් ගනී. එහෙත් යමක පිළිකා රෝගයට භාජන වී මරණාසන්න අවස්ථාවේ පසුවේ නම් වේලියම් වැනි වේදනානාශක තුඩින් తాවකාලික වේදනා යටපත් වන අතර මෙවැනි අවස්ථාවක සමාහිත හිතක් පැවැත්වීමට රෝගියා සමත් වේදයි ප්‍රශ්නයක් මතුවේ රෝගය අනේ රෝගය gedara කෙනෙකුටවත් බෑ. ඒ ඒ මම දැකලා තියෙනවා ඒ වගේ කීප දෙනෙක් කතා කරලා තියෙනවා ඒ තමන්ගේ අවසන් ආසන්න කෙනෙකුට එහෙම වේලියම් දෙනවා ළඟට වෙලා ඉන්න මනුස්සයාට පිළිකා රෝගයට වැඩි අමාරුයි. ඒක දිහා බලන්න ඉඳලා ඒක නිසා ඒවට කියන්නේ අදිමාත්‍ර දුක් කියලා. අපිට ඔක්කොම මේ භාවනා නොකරපු හිතකට ඒ දක්ෂකම ගන්න අමාරුයි. භාවනා තුළින් දැඩි වේදනා පිළිබඳව සමාහිත හිතක් ඇති කළ පුද්ගලයෙකුට මේ தત્ත්වයේ සාර්ථක මුණ දිය හැකිද යන්න කාරණක පහදා දෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ භාවනා තුළ දැඩි වේදනා පිළ සමාහිත හිතක් නෙවෙයි. එහෙමනම් සම්පූර්ණ මේ මේ පංචස්කන්ධයෙන් සමුගන්න පුළුවන් තරමට නැත්නම් රහත් වෙන තරමට ඒකෙන් කෙරුවොත් ඒක අභියෝගයකට බාර ගන්න පුළුවන්. තමන්ගේ කැලක් සතෙක් කනවා එහෙම නැත්නම් මෙහෙන් ඔඩු දුවනවා මෙහෙන් පිළික හැදිලා තිනවා. එහෙත් ඒක දිහා බලහින්න පුළුවන් ගතියක්. මේ ප්‍රකාශන්නේ වැරදියක් නම් ඔබ වහන්සේ සමාව ඇද සිටිමි. දැන් මේ වේදනාවල් වල දවසින් දවස දවසින් දවස ටික ටික වැඩි කරගෙන යන්න පුළුවන් වුණාට ඒ ඔක්කොම අල්ලපු gedර වේදනත් එක්කනම් කරන්න බෑ මේ වැඩේ. අල්ලපු gedර වේදන අල්ලපු gedර තිබිච්චාවේ තමන්ගේ ටික විතරයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ අපි මෙල්බන් වල ඉඳද්දී අර මහින්ද හඳුරු ආපු වෙලාවේ මම අයි මහින්ද හඳුරු තව නන් කෙනෙකු අපි ඔක්කොම ගෙදලා ඩිස්කෂන් එකක් තිබ්බා. අන්න එතනදී මේ මේ වගේ උපස්ථාන කරන කෙනෙක්ගේ ප්‍රශ්න වර්ගයක් මතුණා. නමුත් මහින්දාමට පස්සේ ප්‍රශ්න මතු කරලා යාමුදුර කිව්වා මේ පිළිකාවේ තියෙන ඉතාම වටින දෙයක්. ඒ මොකද කවදාකවත් භාවනා කරපු නැති කෙනෙකුට නම් තව මාස දෙකකින් මැරෙනවා පිළිකාවක් තියෙනවා කියපුව ගමන් භාවනා කරනවා. ඊට පස්සේ ව්‍යායාම කරනවා. ඊට පස්සේ මේ හෝල්සම් ෆුඩ් හොයනවා. ඊට පස්සේ තමයි ජීවත් වෙන්න පටන් ගන්න. එතකන් පෙන්කෙලි තමයි. දොස්තර විශ්වසනීය දොස්තර කෙනෙක් කිව්වොත් තම මාස දෙකයි තියෙන කියලා අන්න ඊට පස්සේ තමයි අවදි වෙන්නේ ජීවිතේට. ඒ නිසා පිළිකාවක් තියෙනවායි කියලා සල්ලි දීලා හරි කියව ගන්න කියනවා. ඊට පස්සේ ටිකක් පටිසත කරගෙන වැඩේට යනවා. එහෙම නැත්නම් තියෙන මේ දුවගේ බබ දුවට බබෙක් හම්බෙට ඉන්නවා. මහත්ය රට යන්න තියෙනවා. අරක තියෙනවා මේක තියෙනවා নানা ආකාර කරනවා. උඹට පිළිකාවක් තිබුවා කියලා පස්සේ අර සේරම බක් ගාලා බහිනවා. හා ඉවරයි. ඒ නිසා කෙල වෙන්න ඕනේ පටාචාරාටගේ රෙද්ද ගැලවිලාම යන්න ඕනේ. එදාට තමයි යොන්න බුදුහාමුදුරු ගාට දුකන එන්නේ. ඒසා පිළිකාවල තියෙනවා මේ වගේ ගතියක්. ඒක ආවට පස්සේ මේ මනසෙ ඉතින් බුදු අම්මෝ කියන පන්සලට යනවා. ගිහිල්ලා එදායින් පස්සේ ඉතින් අර ක්‍රම ඉක්මන් ක්‍රම හොයනවා. හොඳටම දන්නා මෙහෙන් ගිනි ගන්නවා කියන. ඈ ඒ කියන්නේ ව්‍යායාම හදනවා සුදුසු ආහාර හොයනවා සත්පුරුෂ ආශ්‍රය සේවනයේ ඉල්ලනවා භාවනා කරනවා තෙරපිටික් ඔක්කොම ඊට ඉස්සෙල්ලා මොකක්වත් නැහැ අර මේ මේ හැම වෙලාවෙම ලිපදිය මුලවන තෙක්දිය සැලියේ සැපයක් ඇයි කකුලුව දිය කෙලියේ වගේ ඉතින් පෙන් කෙලිය තමයි දෙන්නේ පිළිකාව විතරයි මතක් කරලා දෙන්නේ ඉවරයි ඊට පස්සේ ඉවරයි ඉතින් අර මේ පර්ත්වල හිටියා. ඒ මිනිස්සෙක් එයා කිව්වා මේ අවුරුද්දයි කල් තියෙන කියලා කිව්වා. මම භාවනා කරනවා ස්වාමීන් වහන්සේ කලිමුත් භාවනා කරලා දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙන්නේ. තාම මරණ පාටක් නැහැ කියලා. දැන් මේ සරේ ලියන ආච්චි කෙනෙක් ඉන්නේ. ඒ ආච්චි මට ලිපක් කියලා තිනවා මේ මං ගිය සැරේ ගියාට පස්සේ ආච්චි ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ තියලා ෆොටෝ එකක් ගත්තා. අනේ කියලා වල තිනවා ස්වාමීන් වහන්සේ හරි ආසයි මේ ෆොටෝ එක ගන්න කියලා මම ළඟ නැති වෙලා. මංක බය වෙන්න එපා මම ලබන අවුරුද්ද තියෙනවා ලබන සැරේත් ෆොටෝ එකක් ගන්නවා කියලා. කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ කිව්වට අර පිළිකාවේ අර මේ සාරේ උරාබන ගතියක් නෑ වඩ බුදුම ශක්තියක් තියෙනවා. ඉතින් මම තාම ජීවත් වෙනවා. මේ කන් එම ඇහෙන්නේ නෑ දැන්. ඒකල කියනවා මං ලබන ආත්මේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන ළමන මේ ආත්මේ නම් කරගන්න බැරි වෙයි. ලබන ආත්මේ ප්‍රාර්ථනා කරනවා කියලා කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්නේ. මං කියලා ඇවියා එයා දැනටමත් අල්ලපු ගෙදර ඉන්න සුදු කාන්තාවට භාවනා උගන්වනවා. ඕස්ට්‍රේලියානු ජාතික. මම ඔබ දැනටමත් කර්මත්තානාචාර්ය. ඒ දේ කරගෙන යන්නේ කියලා සාමාන්‍යයෙන් ජීවි උරා ගන්න ගතිය දැන් නැහැ. මට ශක්තිය තියෙන අවුරුදු 80යි ඒක වයස. තනියම එන්නේ ඒ පිළිකාවට මුණ දීලා. ඉතින් එතකොට යාට ඒ දොස්තරලා කියනකොට ආහල් දවසේ මැරණයි කියලා hina වෙනවා ඒකට. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ලෑස්ති වෙලා හිටියොත් ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ. දුක් නැහැ කියන එක නෙවෙයි, වේදනාවක් නැහැ කියන එක නෙවෙයි. නමුත් මේ තක්මුක්කේ ආවොත් පිළිකා වගේ දෙයක් ඒක ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි, එයාගේ පවුලේ අයටත් විශාල හෝනියමක් වෙනවා. හැබැයි කොච්චර භාවනා කරත් මං හිතන්නේ අත්දැකීමේ නෙවෙයි මං කියන්නේ වගේ අදිමාත්‍ර දුක දරන්න පුළුවන් කියලා. මොකද සෝවාන් වුණාට පස්සෙත් අනාථපිණ්ඩික සිටුතුමා කියනවා දරන්න බෑ කියලා. ඒ බරපතක් දාලා ඔළුව තද කරනවා වගේ, ගිරි කපන ගැත්තකින් බඩ කපනවා වගේ වේදනයි කියලා කියනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් සරුවචනන් සහනෝട് කියන්නේ දැරිය නොහැකි කියලා. කමනියන් යාපනියන් කියන්නේ නමේ බන්තේ කමනියන් යාපනියන්. ඉතින් මේ වගේ දේවල් ඉන්න නමුත් ඒ කට්ටිය වෙලා තියෙන චෝදනා කරන්න කාටවත්. කාගෙන ඉන්න එක එච්චරයි තියෙන මේ මෝරච්ච ගතිය. ගරු ස්වාමීන් වහන්සේ බාහිරේ හා අභ්‍යන්තරේ එකලස් වීම සිදුවන්නේ බලවත් සහ ඍජු සද්ධාාවක් ඇතිවීමෙන් පසුවද කරුණාවෙන් පහදා දෙන්න. මේක මේ මම හුඟක් කළාට දැකලා තියෙනවා බාහිරේ කියනකොට මහ ප්‍රාණ බයන්න ලියනවා. බාහිරේ කියනකොට සාමාන්‍ය බයන්න ඉන්න තියෙන්නේ. මේකෙත් මහ ප්‍රාණ දාලා තියෙන්නේ. බාහිර අභ්‍යන්තර දෙක එකතු වෙන්න පුළුවන් සද්ධාව නිසා, වීර්ය නිසා, සතිය නිසා, සමාධි නිසා, ප්‍රඥාව නිසා. අපි ළඟ සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා නැත්තම් අපි විශාල වශයෙන් මේ මම මේ මම නොවේ කියන එක අතර ලොකු වෙනසක් ඇති කරගන්නවා. අපි සද්ධාවෙන් මේ පිරෙන්න පිරෙන්න වීරියෙන් පිරෙන්න පිරෙන්න සතියෙන් සමාධියෙන් පිරෙන්න පිරෙන්න තේරෙන පටන් අරගන්න මේ අපි විහිං දාගත්ත සීමාවක් මිස මේ අභ්‍යන්තරේ බාහිර සම්බන්ධයක් නැතුව මේ ජීවිතේ පවතින්න බෑ. ජීවිතේ සාපේක්ෂව තියෙන්නේ බාහිරත් එක්ක. බාහිරේ රස්නේ වෙනකොට ඇතුළත රස්නේ වෙනවා. බාහිර සීතල වලට ඇතුළතට සීතල වෙනවා. ඒ නිසා මම කියලා මේකේ රකින්න දෙයක් නෑ. රකින්න මුළු පද්ධතියම රකින්න මම විතරක් කොටු කරලා මගේ පවුල විතරයි අපේ ගෙදර විතරයි රකින්නවා කියලා කියනකොට ඒකේ තත්බර තකතිරුකමක් සමාධි නැතිකමක් සතිය නැතිකමක් වීර්ය නැතිකමක් සහ සද්ධා නැතිකමක් තියෙනවා. මේ ඉන්දිය ධර්ම පහ වැඩෙනකොට ඒකට කියන්නේ ඉන්දිය සමරස වීම කියලා. ඉන්දිය සමරස වෙනවයි කියලා කියන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහම එකම කෘත්‍ය කරන්නේ. එකම කෘත්‍ය කියන්නේ විමුක්ති රසය හොයන්නේ. එතකොට මේ එකතු වෙන චිත්තක්ෂණයේදී Tamand මේ මම කියන මධ්‍යස්ථානය නැති වෙනවා. ශක්තියක් දැනෙනවා. පණ තියෙන බව දන්නවා. පැවැත්මකුත් දැනෙනවා. නමුත් මේ සීමාව තේරෙන්නේ නැතු යනවා. මේ හරිය මගේ මේ හරිය මගේ නොවේ කියන සීමාව නැති වෙලා යනවා. මේ ඉන්දිය පහ සමරස උනේ නැතුව ඒක දැනුනොත් ඒක මානසික රෝගයක් වෙනවා. බයක් ඇති වෙනවා. ඉන්දිය පහ සමරස වෙලා ඒක දකින්නකොට තේරෙනවා මේ විශ්වගත වෙලා. එහෙම නැත්නම් කියනවා මේ මේ මොනවද ඒකට කියන්නේ විශ්ව ශක්තිය. විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා කියනවා. එහෙම නැත්නම් කියනවා ආකාශ ලයිබ්‍රරි එකත් එක්ක කනෙක් වෙනවා. Tamanne සියලු දැනුම ඔක්කොම එන්න පටන් ගන්නවා. සරුවඥන් වහන්සේ ළඟ තිබුණ දැනුම පවා එහෙම නැත්නම් මුළු විශ්වයේ යම්තාක් දැනුමක් තියෙන ඔක්කොම එනවා. මේ ඉන්දියා භාෂාවම වරවිච්ච ගමන. ඉන්ද්‍රිය බහේ මොනම විසම බරපාවක් ආවත් අපි එක එක සබ්ජෙක්ට් වලට විශේෂඥ වෙනවා. ඒ කියන්නේ මෝඩ වෙනවා කියන එක. ඒ නිසා අපිට ඉන්ද්‍රිය සමබර කරන්න පුළුවන් නම් මේකේ මේ ශ්‍රද්ධාව අඳුනගෙන තියෙනවා. ඒ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ පහේම තියෙනවා. ඒ පහමත් වගේම පහ එකම දෙයකට ගොනු වෙන්න ඕනේ. එකම අදහසකට ගොනු වෙනකොට ඒන ශක්තිය මිනිස්සෙකුට කවදාකවත් ඒ ගුණවකින් තොරව Taman ගැන හිතා ගන්න බැරි manussකම කියන්නේ මේකයි පිබිදිච්චකම කියන්නේ මේකයි කියලා මේ නිවනට තව බොහොම ඈත ඉන්දිය සමවර වෙනකොටම තේරෙන පටන් අර ගන්නවා මේ ඒක නිර්ාමිසයි පැහැදිලිවම නිර්ාමිසයි ආමිෂේ ඉන්න තාක්කල් අපි කොච්චර කොරද කොච්චර අන්ධද කොච්චර තකතිරුද ඉන්දිය සමබර වෙච්ච ගමන් තම රස වෙච්ච ගමන් තේරෙන පටන් අරගනවා. මේ අසීමිත මනුස්ස මනසකට යන්න පුළුවන් එළියට ගියාට පස්සේ අභ්‍යන්තර බාහිර මොනම දෙයකින්වත් සීමා මරියාදාවල් නැතුව යනවා. හැබැයි උඟ දෙනෙක් මේ එදිනෙදා ජීවිතේ ඒ தත්තරපත් වෙනවා සීල සමාධි ප්‍රඥාකමයකට ගියේ නැත්නම් ඒක දකින්නේ අසරණ වුණා වගේ, තනි වුණා වගේ, පහළ පහළ වුණා වගේ, කොටු වුණා වගේ. සීල සමාධි ප්‍රඥා ගියේ කරන විතරත් එනවා බුදුහාමුදුරුවෝ අගේ කරපු එකක් මේක. මම මෙච්චර කල් මේකට පයින් ගහගෙන හිටියේ. එහෙම නැත්නම් මේක මේකට අනදර කරගෙන හිටියේ. මේකට සාදර වුණොත් තමයි ආධ්‍යාත්මය පටන් ගන්න කියලා. කරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවේ සඳහන් කළ පරිදි තණ්හාමාන දික්ටි වලින් තොර වූ තේරීමක් කරන්න වෙන ක්‍රමයක් නැද්ද? මම මේ ප්‍රශ්නේ ඇසුවේ අපේ පුතා ගෙදර එනකොට අම්මලා කැමති යාට කැමති කෑම හදලා දෙන්න. හැබැයි ඇහුවම මොනවද කැමති යා කන්න කියන්නේ ඕන දෙයක් කියලා. ඒකෙන් මට ටිකක් කරදරයි. මම මේ ප්‍රශ්නේ ඇසුවේ සාකච්ඡාවට අගෞරවයක් පිණිස නෙවෙයි. අපේ ජීවිතයේ හුඟක් අවස්ථාවලදී තීරම් කරන්න වෙනවා. තීරීම් කරන්න වෙනවා. ඒක හොඳට කරන්න පුළුවන්කමක් තියනවාද කියලා දැනගන්න ඕන තෙරුවන් සරණයි. ඒ නිසා අපිට තේරීමක් කරනකොට සරුවචනංශ පෙන්නන්නේ සද්ධා රුචි ආකාර පරිවිතක් නැ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක් සහ ditthi nijjahanakanti කියලා උපමාන පහක් ශ්‍රද්ධාවෙන් කියලා කියන්නේ අදහන දෙයි. තමන්ගේ නාම තමන්ගේ ශ්‍රද්ධාව කියලා අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. රුචිය කියලා කියන්නේ තමන්ගේ රුචිය. අනුස්සව කියලා කියන්නේ ගුරු පරපුරෙන් ආපු අසු විරු ඥාන. දිට්ඨි ආකාර පරිවිතක්ක කියලා කියන්නේ තර්කයෙන් බැසගත් සත්‍යය. දිට්ඨි නිජහනක්ඛන්ති කියලා තමන්ගේ දෘෂ්ටිය. ඒ නිසා මෙතන තියෙන්නේ මේ පුතා කෙරේ තියෙන ආශාව. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ koi සත්තා මේ සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජහනක්ඛන්ති කියලා koi එකෙන් අපි වැඩ කරන්න ගියත් ඒ තමන් රුචි කියලා ගත්ත කොටසේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා අරුචි කියලා අයින් කරපු කොටසේ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා මේක විශ්වගත සත්‍යයක් ඒක නිසා යම් කිසි මගේ පුතාට කැමති නම් මගේ මගේ පුතාට හැඟීමක් තියෙනවා ඇයි ලෝකේ ඉන්න ඔක්කොම පුතාලාට මේ වගේ සලකන්න බැරි ඒකයි මාතෘත්වය කියලා කියන්නේ මගේ පුතා මොකද මට හම්බ කරලා ගෙනත් දෙන හින්දා ඒ නිසා ඇත්තට පුතාට නෙමෙයි ආදර දෙන්නේ මගේ බොක්කට අනික් පුතල් හම්බ කරාට මට දෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මාතා යතානියම් පුත්තා. තමෙන් කුසින් තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙකුට සේ මාතා යතානියම් පුත්තන් ආයිසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු. සියලු සත්‍යයන් කෙරෙහි බුදුහාමුදුරුවෝ අරගෙන නිදර්ශනයට අරගෙන පෙන්නන්නේ කුසින් වදාගත්ත දරුවෙකුට වගේ තමන්ගේ ආත්මයන් නොසලකා පුතා රකින්න වගේ සියලු සත්‍යයන් නිරේ කරපන් කියලා. මේක මේ පක්ෂග්‍රාහී එකක්. නරක නැහැ. නමුත් විපස්සනා පැත්තෙන් බලනකොට මෙතනම පේනවා Taman එතන කුඤ්ඤ වැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ගන්න හැම තීන්දුවක්ම අර පාට කරපු කණ්ණාඩිය හරහා තමයි දකින්න තියෙන්නේ. තීන්දුව ගන්න වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ තීන්දුවක් ගන්න වීම ණයක්, කරදරයක්. එහෙම නැත්නම් Taman ඩාපු දඬුවමක් විදිහට සලකන්න වෙනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා පිරිසෙන් ගණයා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා තීන්දුව කරන්නේ නැති ලැබෙන ඕන දෙයක් කාලා ජීවත් වෙන එකට යන්න. ඒකට එකක් තියෙනවා කරටා දාගෙන ඉන්න බෑ කරටක් දාගෙන ඉන්න බෑ කවුරුත් එක්ක. මොකද කරටක් දාගෙන ඉන්න මිනිහට කවදාකවත් ඒ දේ රුචි නැහැ. ඒ නිසා තමයි තනි වුණාට පස්සේ ඕනේ ලැබෙන මල දානයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. නමුත් කොටින්ම ඒ සඳහා අනුන්ගෙන් වෙන්වීම පවා හිතා ගන්න බෑනේ. ඒකනේ ඔය පාපොච්චාරණය කරන්නේ. සම්පූර්ණ අමාරු මේ විදිහට මේ විදිහට මේ මගේ කියන කොටසක් අපේ පුතා මගේ පුතා කියලා ගත්තට පස්සේ මම අපේ අම්මා මට සලකපු හැටි මම හොඳටම දන්නවා මේ අම්මට මම දොස් කියනවා නෙවෙයි. පැහැදිලිවම දන්නවා. නමුත් පුළුවන් නම් ඒ විදිහට තමන්ගේ පුතාට වගේ මුළු ලෝක ප්‍රජාවටම ප්‍රභා කරන්නත් ඒ වගේ සලකන්න. අන්න එතකොට නම් අපිට හිතා ගන්න පුළුවන් ඔක්කොටම සමසේ ඒවම්පි සබ්බ භූතේසු කියන එක අපි අමතක කරලා පුතාට ආදරය කිරීම බුදුහාමුදුර වගේ කරා කියන එක විතරයි අපි අරගෙන තියෙන්නේ. ඒක බුදුහාමුදුර කරනවා බැල්ලියකුත් කරනවා තමන්ගේ දරුවාට. ඒක ධර්මතාවයක්. තමන් කුසින් වදාගත් දරුවාට ආදරය කරන එක බැල්ලිත් කරනවානේ. ඒක නිදර්ශනයක් කරන්න කියන පුළුවන් නම් මිනිස්සුෙකුට සියලු කෙනෙක් කෙරේ ඇති කරන්නයි කියලා. ඒක නිසා මේකෙදී ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් පැහැදිලිවම Tamanට අදාළ එකට. තව දෙවන්නේ කාපු ගමන් ප්‍රශ්නේ පුදුම සංකීර්ණතාවයකට යනවා හිතා ගන්න බැරි. මගේ පුතා, මගේ ආගම, මගේ ජාතිය, මගේ රට, මගේ විෂය කියලා ගත්ත ගමන් ඉතින් හොදලා ඉවරයක් කරන්න බෑ. ඒක නිසා මේ බුදුජානක කියනවා මේ පුත්තේසු ධාරේසු සහ යා අපේ යාසා අපේක්ඛා තමන්ගේ පුත් ධාරාවන් කෙරේ යම් තා අපේක්ෂාවක් තියෙනවා ඒ තරම් දරුණු බැම්මක් මුළු සංසාරෙම දැකලා නැහැ කියලා. බුදුහාම කියන යකඩෙන් බැන්දට ලීයෙන් බැන්දට මේ මොනවද කියන්නේ අර කිත්තම් කඹෝලෙන් බැන්දට ඒක නෙවෙයි බන්ධනේ කියන්නේ. නියම බන්ධනේ නම් පුත්‍ර ධාරාවන් කෙරේ ඇති අපේක්ෂාව. ඒ ඒ බන්ධනේ තියෙන තාක්කල් බුදුහාමුදුර කියලා දෙන කවදාවත් මේ එච්චර දරුණු බන්ධනයක් බුදු 60වත් පේන්නේ නැහැ කියලා. ඊටදී මමක් මේක මහත් මන්ට ෂුවර් මේක ස්ත්‍රීලිංග ස්ත්‍රී ස්ත්‍රියාවක් ලියපු එකක් කියලා මට නිකමට මගේ හිතෙනවා. මේ පුතාට බැඳිල්ල ගොඩක් කලාවට ඉන්නේ තාත්තා ළඟ නෙවෙයි. එන ටික කැම හදන්නෙත් නැහැ නේ තාත්තා. මේ මේක ඉතින් ලෝකේ තියෙන බරපතලම බැම්ම. Tamange පුතා කෙරෙහි මාතා පුත්තික අමාතා පුත්තික බය කියන වචනය බුදුහාමර සඳහන් කරලා තියෙනවා. යම් තරමක් බයක් එනකන් අම්මා දරු පැටිය අතර ගන්නවලු. තද බල ගින්නක් ඇවිල්ලා මැරෙන්න ගිහිලා දෙන්නම් මැරනවා කියපු දවස් තමයිලු දරු පැටිය අතාරින්නේ. ඒකට කියනවා මාතා පුත්තික බය කියලා. අමාතා පුත්තික බය කියලා කියන්නේ ඒ තරම්ම දරුණුයි. ඒ වෙලාවට විතරලු අර රිලව් පැටව අරගෙන ඉන්නේ. මුළු මුළු කණ්ඩායම එනවා ඒකට විරුද්ධව කියොත්. ඒ මාතා පුත්තික බය කියන්නේ මමයි පුත අතර සම්බන්ධය. ඉතින් ඒක තමයි උග්‍රම තණ්හාව. ලෝකෙ දෙන්න පුළුවන් උප්පරිම දේ. ඉතින් ඒක ඇති වුණාට පස්සේ ඒක සාධාරණීකරණය කර ගියාට පස්සේ මට මෙහෙමනම් කියාගේ මේ ලියපු කෙනාට කවදා හරි මේ ලියුපේකන නිවන් දකින පුතා නිවන් දැක්කට පහුවෙන්දා. ඒකනම් ෂුවර්. මේ මේ අඩු කරගන්න නෙවෙයි ඥාන බුදාට කැමැති කැමැති දේ කණ්ඩ දෙන්න කියලා. නෑ නෑ කවුරු කෙරුවත් කවුරු කරත් මේකේ තියෙන්නේ පුතා කියනවනම් අනේ අම්මේ මට මේක දීපන් කියලා හොඳයිලු. පුතා කියනවලු නෑ අම්මා හදන දෙයක් මට හොඳයි කියලා. කියන්නේ අම්මා මොනවද හැදුවා සවුත්තු. ඒකයි මේකෙන් කියන්නේ. පුතාට පෙන්වන්න බෑ. ගෙදර ආවට පස්සේ මල වාතේ අම්මා ඉතින් කැටයන් දාලා බැදුම් දාලා හදනවා. ඉතින් කන්න බෑ. ඌ කලාතුරකින් ආවට පස්සේ අම්මා තවත් කැටයන් දාලා හදන මොන මල දාන්නේ ඇදුවත් එකයි කියලා කියනවා. ඒකෙන් කියන්නේ මේ අම්මගේ කෑම රස නැහැ කියන එකයි. හොඳයි කියන එක නෙවෙයි. ඈ? දැන් මේ කියනනේ පුතා කියන අම්මා දෙන ඕන දෙයකට කැමති. මේක අම්මට තේරෙන්නේ අම්මා හිතන්නේ මේ මට කරදර වෙනවට කරදර වෙනව නෙවෙයි අම්මා ඔය පුතේ කන්න බෑ. ඉතින් ඒකට පුතාට කියන්න වෙන්නේ අම්මා මොනව හැදුවත් කමන්නේ ඌ ඒක අම්මා ඒ කාලා ගිහිලා කඩෙන් කනවා ඉතින්. ඉතින් ඒ නිසා ෂුවර් එකට කියන්න පුළුවන් මේ අම්මා නිවන් දකින්න කවදාද පුතා නිවන් දැක්කට පස්සේ. ඒ නිසනවනේ ඉඳද්දි ඒ ඒ ඒ තියෙන සිස්ටම් එකේ හැටි මේ කැපකාරයන්ගේ දොස් කියනවා. ඒ ඉන්නම කැපකාරයෝ ඉතින් මේ මිනිස්සු සද්ධාව නැහැ කියනවා, වැඩේ හරියට කරන්නේ නැහැ කියනවා. ඉතින් මම මේක දිහා බලන්නේ හිටියා ඉතින් අපි පැවිදින්න ගිය කැපකාරය ගැන අපේක්ෂාවෙන් නෙවෙයි. කැපකාරය ඉන්නේ අතිරේක ලාභයක්. ඒ නිසා මම හිතාගත්තා කැපකාරයා නිවන් දැක්කට පස්සේ තමයි ආමතුරු නිවන් දකින්නේ. එහෙම නැතුව බෑ මේක මේ හැටියට. කියන්නේ මොකා පිළිබඳව හරි අපේක්ෂාවක් තිබ්බනම් අපි ඒ කොක්ක ඒ තණ්හාව කඩා ගන්න නැතුව ඒ මනුස්සය ළඟ එක නොතිබෙන්නේ ඉතින් මේක හොඳටම පේනවනේ පැහැදිලිවම තණ්හාව ගොජ දාන තණ්හාව බුදුහාම කියන මුළු සංසාරේ ගලවන්න මේ බරපතලම තණ්හාව තියෙනවා ඒක නැති කරන්නත් නෙමෙයි හදන්නේ වැඩි කරන්න වැඩි කරනකොට පුතා පයින් ගහනවා ඒකට සෞත්තු දාන පුතා කියන මේ අම්මව ගැන බලන්න එපා. අම්මා කැමති දෙයක් හදාන්න කියලා කියන පුතාට හොඳ හැඟීමක් තියෙන නමුත් පණිවිඩය ගන්න නැහැ. පණිවිඩය ගන්න කියන්නේ තව පුතාට මේ දෙඩිය හොඳට සලකන්නයි උත්සාහය තියෙන්නේ. කවුරු ලිව්වත් දන්නේ නැහැ නේ තරහ වෙන්න එපා. මේ විග්‍රහ කරනකොට මෙහෙම තමයි කියන්නේ. ඒ වෙනතු මුණ දිහා බලන්න කියනවානේ හොඳ වෙලාවට නම ලියලා නැහැ. කරුත ස්වාමීන් වහන්සේ මම සමහර අවස්ථාවලදී මට සමහර අවස්ථාවලදී කවි ගී පිළිබඳව අදහස් හිතට එනවා මම එවිට ඒවා ලියා තබාගෙන විවේක අවස්ථාවේදී එම කවිපද හොඳින් ගලපා ලියනවා මේවා මම කරන්නේ හරිම ආසාවෙන් මට මේ හිතට හැද නැගෙන දේ ආසාව නිසාද රාගය නිසාද මම මෙම පුරුද්ද මම නැති කරගත යුතුද භාවනාවට නම් බාධා ඇති වෙලා නැහැ නමුත් මතුවට භාවනාවට බාධා වෙන විදිය දෙයක්ද යන්න පිළිබඳව සිත තුළ තියෙන ප්‍රශ්නයක් තිබෙන නිසා ඔබ වහන්සේ මෙය සැලකර උපදෙස් දෙලිම කරුණාකර ඒ කවි ටික මට එවන්න. ඒ අයිතියක් නෑ මොකද මම ඊට වැඩිය කවි වලට කැමතියි. ඒ නිසා හොඳම වැඩේ තමයි මට දෙන්න ඔක්කොම ටික. දුන්නාට පස්සේ මම ඒක හොඳට පාවිච්චි කරන අවශ්‍ය වෙලාවට. ඒ නිසා මම ඒ ඉන්න තුන් හතර දෙනෙකුට කියලා තියෙනවා පැරණි කවි තියෙන ඔක්කොම මට ලියලා ගෙනත් දෙන්නයි කියලා. මේ ඇත්තට මේ වගේ පැරණි කවියා ওই අනිත්‍ය දුක්ඛ සම්බන්ධ කරලා තියෙනවා ජීවිතේට අපිට හිතා ගන්න බැරි. ඒ මනස ජීවිතෙත් එක්ක ඉඳලා තියෙන්නේ. ධර්මයත් එක්ක ඉඳලා තියෙන්නේ. අපි වගේ මේ බයිලා නෙවෙයි කියලා තියෙන්නේ. මේ මෑතකදී තමයි මේ දැන් ඉන්න පිස්සු නිසා මේ රාගතාල ගෙනත් දාලා තියෙන්නේ. ඉස්සර පැල්කවිය රාගතාල නෑ. රාගේ නෑ. මේ ජීවිතේ දුක කතා කරලා තියෙන්නේ. මේ මෑත කාලේ අපි අපි දන්න කාලේ ওই රාගතාල එන්න පටන් ගත්ත ඉන්දියානු උතුරු සංගීත මේක එන්න ඇවිල්ලා කාබාසිනියා කරා. ඊසිරියල් තිබුණ සිංහල කවිය මොකක්වත් නැහැ. හරීම නයිසර්ගිකයි. හරීම సౌందර්යයක් තියෙනවා. එදි මම පොත් එක්සිබිෂන් වලට ගියාම මට තාම මතකයි ඒ දවස්වල තියුණු පද්‍ය රසය. ඒ වගේ කවි පොත් මහගමසේකර ලියපුවා. ඉතින් ඒ නිසා මම කියන ඒ කවි ටික මට දෙන්න තණ්හාව සම්පූර්ණයෙන් අතාරින්න විසි කරන්න මං ඉන්න දිහාට. විසි කරලම දාන්න. විසි කරලා දාලා මං ඉන්න දිහාට දාන්න මට සමානලාට සක්මන් කරනකොට ඒ ලය ඒ ඔක්කොමත් එක්ක මම ඉන්නේ සම්පූර්ණ සංගීත ලෝකයක. මට කිසිසේත්ම ලැජ්ජාවක්වත් මොකක්වත් නැහැ. ඒ කිසිම අදාලත් නැහැ. මට තියෙන මේ සතුට හිතක්. සතුට හිත ආවට පස්සේ ලෝකේ සුන්දරයි. ලෝකේ සුන්දර වෙනකොට සංගීතය, ලෝකේ සුන්දර වෙනකොට සාහිත්‍යය. ඉතින් ඕක අයින් කරන්න හදන්නේ මොන මගුලටේ? ඕකට ගිහිල්ල වෙලා මේ කාණගේ ශාලාවට ගිහිල්ල වෙලා මොකද්ද අර පිට මරණ මේ ළඟදී මේ මයිකල් ජැක්සන්ගේ සින්දු අහන්න ඕනේ. කුయ్యක් ගෙවන්න දීට වැඩිය මේ සක්මන් කරන ගමන් මගේ හිත සම්පූර්ණ උදම්මනනවා. මට තේරෙනවා මේ මේක යම් විදියකට මේ හිතේ සතුටක් ආවට පස්සේ මෛත්‍රියක් ආවට පස්සේ ඒක ප්‍රකාශ වෙන්නේ එහෙම තමයි. මං කියන්නේ සංගීතය ප්‍රිය කරන්න මං කියන්නේ කවි කියපන් කියලා. මතක තියාගන්න හිත සන්තෝෂ වුණාට පස්සේ ලෝකේ සුන්දරයි. ඒ සුන්දරත්වය ප්‍රකාශ වෙනවා මල්ලාට චිත්‍ර මාර්ගයෙන්, කවි මාර්ගයෙන් ඒක සිද්ධ වෙන දෙයක් මිසක් අනේ මේ සංගීතේ බිහි කරන කියලා සල්ලි ගෙවාගෙන ටිකට් අරගෙන කරන වැඩක් නෙමෙයි. මම නම් ඒකේ දෝෂයක් දකින්නේ නැහැ. විශේෂයෙන් මේ භික්ෂුවක් කියලා මම මේ කතා කරන්නේ. ඒ උදානගත කියලා තියෙන්නේ තේරගත තේරිගත එතකොට මේ කවුද සක්‍ර දෙවේන්ද්‍රයාගේ මේ මාතලි මාතලිල අසුර කාන්තාවක් එක්ක පෙම් බැඳගෙන එක දවසක් බුදුහාමුදුර ගාවට ගිහිල්ලා ඒ අසුර කාන්තාව පිළිබඳ ලස්සන කවි ටිකක් කියනවා බුදුහාමුදුර විතරයි ඉන්නේ ඒක ලහලා බුදුහාමුදුරගේ මත විමසනවා බුදුහාමුදුර කියනවා ඒ ලයට තාලේ ගැලපෙනවා ප්‍රාසය ගැලපෙනවා හොඳයි කියලා ඔබ කියන්න හදන අදහසට යොදාගත්ත වචන ටික හොඳයි තාලේ හොඳයි කියලා කියනවා මිසක් මේ බුදුහාමුදුර ගාටල පිස්සු ගලින්න එපයි කියලා එහෙම කතාවක් නැහැ. හොඳට මතක තියාගන්න අපේ හිත පිපුණාට පස්සේ අපේ හිත පිරිච්ච ගතියට ආවට පස්සේ ඒ එතකොට ඒ ඒ දේවල් ප්‍රකාශ වෙන්නේ අපිට ඒව මතක් වීමෙන් මම එනවා අත් මතක් වීමෙන් ප්‍රකාශ වීමෙන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විතර මේ මේ මේ කුණු භාෂාවක් පාවිච්චි කරලා ලස්සන නෛර්යානික සද්ධර්මයක් දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ නවංග සත්තු සාසනයක් ගාථා ගාථා එක එකක්. සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරණං ගාථා විති උත්තකං අබ්බෝධං වේදල්ල ධම්මං ජාතකං. බුදුන්සේ ගාථාවක් කියනකොට ඒ ආස්තස්වරයෙන් මුළු පරිසරයත් එක්කම යනවලු නිකන් හොඳ ඔකෙස්ට්‍රා එකක් වැඩ කරනවා වගේ. ඉතින් ඒක දැකපු ඒකට හිටපු කට්ටියට බුදුන් දැක්කා කියලා නිකන් වෙනමම නිවන් දැකලා නෙවෙයි පුදුමාකාර සතුටක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේම ස්වරූපය දකිනකොට මොනම මිනිසෙකුට මොන විදිහින්වත් ද්වේෂෙන්නේ නැතිලු. බුදුන්ට ද්වේෂ කරන්න බැරිලු. ස්වරූපේ හෝ වචන හෝ කරගෙන ඔක්කොම ලස්සන సౌందර්යයක් තියෙන. ඉතින් එතන ගිය ඔක්කොමලා නිකන් මේ ඒ సౌందර්යයට මත් වෙන ගතියක් තියෙනවා. මම දන්නේ ඒ කියන්නේ හිත ඒ ভাইබ්‍රේෂන් එකට ආවට පස්සේ ඒ කියන්නේ වර්තමාන මොහොතේ ඔය ඉන්ද්‍රිය සමරසය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සමරසයට ආවට පස්සේ ඒක ප්‍රකාශ වෙනවනම් ක්‍රියාවෙන් හරි වචනයෙන් හරි චිත්‍රකින් හරි පිරිච්ච ගතියක් තියෙනවා. contented කියලා කියන එක. එහෙම නැත්නම් ලොකුසන් සිරිකේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය, සන්තුෂ්ටි කරගතිය ඔය වෙන්න මොනම සාහිත්‍යකවත් නැහැ. වෙන ඔක්කොම සාහිත්‍යවල තියෙන ආංශික දේවල්. අරක සියල්ල සම්පූර්ණයි. ඒකට බුදුහාම කියන්නේ මේ වදයක් වාය කියලා. මේ වදයක් කරන ඕන පැත්තකින් කහපන්. රසයි. මේ මේ මේ දැන් ওই ජීනේ ඔක්කොම මේ නිකන් කුලියට කහින දේවල් නේ. සල්ලි වලට කරන දේවල් නේ. ඒ භාවනා විදි යනකොට ඇති වෙන දේ නේ. මේ මන්තර එතනින් ගියාම ඔය ગાතා ශ්ලෝක ඒක කවුරක හිතලා ලියලා කරන දේවල් නෙවෙයි. බේම ගලාගෙන ඉන්න පටන් ගන්නවා. මේ ලියලා තියෙන එක මේ බොහොම ශීඝ්‍රයෙන් ලියලා තිනවා මට කියව ගන්න බෑ. අල්ලන්න බෑ ඒක කියන්නේ කියවන්න උත්සාහ කරන එක හරි අමාරුයි මේ. පොඩ්ඩක් කියව ගන්න ඊට පස්සේ අපි පස්සේ ඒක සාකච්ඡා ඉදපත් කරමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පිනසා කුසලයේ කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් එකක්ද එකක් නම් ඒ වෙනස ඒ දෙකක් නම් ඒ වෙනස පහදා දෙන මෙන් ගෞරවයෙන් සිහිපත් කරමි. අභිධර්මයට අනුව තවදුරටත් විස්තරයක් කරන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක මේ බුදුසන්න පත්‍රයේම දැන් දෙසරයක් පළ වෙලා තිනවා පින සහ කුසලයේ අතර තියෙන වාද. මම කොළ ටික එකතු කරලා තිනවා කාට හරි ඕන නම් මම ඔක්කොම එවන්නම්. මට නම් මේක ගැන කතා කරන්න වෙලාවක් නැහැ. මොකද මේක කිසි තේත්ම මේ නිවනට යොමු වෙන ගතියක් නැහැ. මයිලක තියෙනවා මෙච්චර විතර කොළ ගොඩක්. ඒ කවුරු හරි ඕනේ නම් මම හිතනවා ඒක අභිධර්මයේ ඔක්කොම තියෙනවා. මන්ට එවන්න මම PDF කරලා ඔක්කොම යවන්න ඔය බුදු සරණ විතරක් දෙසරක් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. වාද දෙකක් හැදිලා එක්කෙනෙක් කියන පින කුසල එකයි කියනවා නෑ කියනවා. ඒ ඔක්කොමලා අදහස් දීලා තියෙනවා. කෙලවරක් කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ නාවනම් තමයි බුදුම. ධර්ම සාකච්ඡාවේදී එන්නම ඕනේ. මම කරලා තියෙන්නේ මයි ළඟ තියෙනවා මේ කොළ ටික එකතු කරලා කාට හරි ඕන නම් කරුණා කරලා මට බැන්නම් ලැජ්ජයි නම් චූලට කියන්නේ. මං හරි ගසලා දෙන්නම් මේ බුදුසරණ කොළ ටික ඔක්කොම හොඳට කියවලා මටත් කියලවන්න පුළුවන් නම් දෙකම එකද නැත්නම් දෙකද කියලා මට නම් ඌට වෙලා නැහැ. මොකද ඌේ මට කිසි ගොනුවක් යොමුමක් දෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන වැඩක් තියෙනවා අපිට තියෙන එක කරන එකයි තියෙන්නේ. ඔබ වහන්සේගේ දේශනාවේ සඳහන් කළ ධර්ම සාකච්ඡාවේදී අපි අහන ප්‍රශ්න තණ්හාදාන දිට්ඨිවනේ එකට අයිති කියලා. ඒත් නොදන්නාකම නිසා දැනුවත් වෙන්න ප්‍රශ්න නිසා එතන මෝහයේ තියුණාට තණ්හා දිට්ඨි මාන නැහැ කියලා මට හිතෙනවා පැහැදිලි කර දෙන්න. මෝහේ තිබුණට තණ්හා මාන දිට්ටි නෑ කියලා මට නම් මේ දිට්ටි කියන්නේ මෝහයට නමක් තමයි. දිට්ටි මිච්ඡා දිට්ටියට ගිය ගමන් මෝහයටපත් වෙනවා. ඒ නිසා නමුත් ඒකෙන් මම ඒ කියනකොටමත් කිව්ව කවදාකවත් මේ ප්‍රශ්න ඇහිීමට නතර කරන්න කියන එකක් නෙවෙයි. නමුත් Tamandම පස්සේ සලකා බලාගෙන ඉන්න පුළුවන් මොළ මුලින්ද මේක පැනවගෙන කියලා. ඒක හරි වටිනවා. එතකොට පස්සේ දවසක Tamandම තේරෙයි ප්‍රශ්නයක් අහන්නේ අතෘප්තිකර තත්වයකදී. එහෙම නැත්නම් අසම්පූර්ණ තත්වයක් යටතේදී. ඒ අසම්පූර්ණතාවය කියලා කියන්නේ පිරිච්ච ගතියක් නැහැ. සම්පත්‍ති කරගතියක් නැහැ. ඒක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තමයි ඉතින්. ඒක කාටරි ඇහුවට කිසි දෝෂයක් නැහැ. උත්තර දෙන්න පුළුවන් කෙනාට. ඔක් කවදා හරි Taman Tamanගෙන් මේ ප්‍රශ්නෙට Taman උත්තරේ ලබා ගන්න මේකේ මූලය හොයාගත්තා. ඒක නිසා ලස්සනට මේ කියලා තිබුණා ඔය අචාන් බ්‍රම්ගෙන් යත ඒ සඳහන් හරියට ප්‍රශ්න එනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් අහලා තිබුණා කොහොමද රහතන් වහන්සේ නමක් අඳුරන්නේ කියලා. ප්‍රශ්න අහන්නේ කිව්වලු. ඉවරයි. ඔක්කොටම උත්තරේ කිව්වා. රහතන් වහන්සේට ප්‍රශ්න නැහැ. හැබැයි අචාන්තරම් වැරදි. මොකද හේතුව මහා සාරිපුත්‍ර සාංශි බුදුහාරගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒක ඒ මොකද ඒතනින පිරිසට මේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ සමහරට නිර්මිත බුදු කෙනෙක් අල්ලා ප්‍රශ්න අහලා තියෙනවා. ඒ මොකද මේ ප්‍රශ්න ඇහිලෙන් තමයි අපි ගොඩක් සුද්ධ වෙන්නේ. නමුත් ඒකෙදී තමයි වග බලා ගන්න ඕනේ පුළුවන් තරම්. මේක නිතරම ඒ එන ප්‍රභවය අල්ලාගත්තේ නැත්නම් හැමදාම බාහිර රඳපවතින්න වෙනවා. ඒ නිසා ස්ථිර වශයෙන්ම කියන්න බෑ මේ ප්‍රශ්න ඇහිලෙන් අතරේ rahat වුණාම කියලා. මේ ඒ වුණත් ප්‍රශ්න අහවි මොකද හේතුව මේ පිටසට මේ කාරණා මතකලා දෙන්න බෑ. ඒ සඳහා කරනවා. එතකොට තියෙන මේ ප්‍රශ්නවල තණ්හාමාන දිට්ඨිය නෙවෙයි යහන්නේ. අනුකම්පා බුද්ධිය. කාට හරි මේක මතු කරන්න යාර ප්‍රශ්නේ අහලා තේරෙන්නේ නැහැ. ඇහුවට පස්සේ බුදුහාමුදුරගේ ලස්සන විග්‍රහ කරන අරමනසට මේ ව්‍යංගාර්ථයෙන් ප්‍රශ්නෙට උත්තරය හම්බ වෙනවා. ඒක සිද්ධ වෙනවා. ශාසනයක හරි වැදගත් දෙයක්. එහෙම නැත්නම් ඉක්මනට දියුණු වෙන්න කෙටි ක්‍රම තියනවාද මෙතෙන් ඩයිලා තියෙනවා තව ඉස්සරහට යන්න කියලා හිතනවා මේ යන ක්‍රමයට වැඩිය ඉක්මන් ක්‍රම ඇති වෙන වෙන සමීකරණ ඇති කියලා නෑ ඇත්තටම කියනවනම් මේ ප්‍රශ්න අහන මට්ටමට එනකොට ඒ මාංශගේ අමාරු හරි ගෙවලා ඉවරයි ඕනෙම භාවනාකාරයෙක් අමාරුම කොටස තමයි මේ සද්ධාවෙන් භාවනා මධ්‍යස්ථානට එන එක බුදුහාමුදුරුවෝ වගේ කරන්නේ එතන නියම වෙනස එතනයි තියෙන්නේ. ඊට පස්සේ අහන ප්‍රශ්න වලින් එච්චර දෙයක් නෑ. මොකද මේ මනුස්සයා ඒ ඒ පැමිණීම පැමිණලා වැඩි කරගෙන යන්න ඕන කියලා කියනවා. යගේ පෞරුෂත්වය සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන්නේ ඉදිරිපත් වෙන අභ්‍යාස ටික කරන එකයි. නමුත් ධර්ම සාකච්ඡාව මේ අනුග්‍රහිතයක් විදිහට පෙන්ලා දෙනවා කාටත් වගේ නිකන් ඒක කියන්නේ මේ පාවිච්චි කරපු රෙද්දක් අවුවේ දාලා ගසනවනේ ගසනකොට ඒකේ ගැස්සිලා අර දූවිලි ටික විසිරලා යන්නේ. රෙද්දක් හොදලා වේලන්නේ මේ වැලට දාන ඉස්සලා ගසනවා කියන එකක් කරන්නේ. ගසපුවාම ඒකේ තියෙන තෙත බින්දු ගැලවිලා යනවනේ. ඒක ලේසි වේලීමට. ඒ නිසා මේ මේ ධර්ම සාකච්ඡාවේදී ඔක්කොම අවුල් වෙලා ගැස්සিলা හෙල්ලුම් පෙරලා කාලය යනවා. ඒක නිසා මේ සෙල්ලක්කාර කියන හරි කැමැති එකට. එතකොට අර Tamanda හිතා ගන්න බැරි තැන් වල හැංගිලා තිබුණ කොංගිලා තිබුණ කෙලස් ගලවලා යන ගතියක් එනවා. ගරු ස්වාමීන් වහන්සේ මා ලබාගත් ශ්‍රුතමේ ඥානය හරියාකාරව අපෝද කළාද යන්න දැන ගැනීමට මේ ලියමි. මෙතන මේෂයක් තිබේද යන ප්‍රශ්නය දහමට අනුව තේරුම් ගැනීමට ඊයේ දේශනාවේ සඳහන් කළ ආකාර ලිංග ಉದ್ದೇಶ යන කොටස් යොදා බැලීමි. ඒ අනුව වැටහි ගිය අපට ಉದ್ದೇಶ අතර ಉದ್ದೇಶ ආකාර ලිංග සහ නිමිති වශයෙන් ප්‍රයෝජනගත හැකි දෙයක් ස්වභාවික හෝ සකස් කරගත් ඇති විට සම්මුතියක් නමක් ඇති වී ඒට දෙයක් හෝ යමක් බවට පත්වන බවයි. අනික් අතට බලන විට මේ චේතනීමේදී ඉතුරු වෙන නොඑක ආකාර ලී කැබලි සම්මුතියට නොගත් බැවින් ඒවා දෙයක් හෝ යමක් නොවිය. මේ අනුව මේ අනුව බඹ දෙකක් පමණ වූ මේ කය තුල ලෝකේ වැටෙනවා යන සිද්ධාන්තයේ තේරුම් ගත හැකිද තරණයි පහදා දෙන්නේ නැත්නම් ලෝකය සෑදී ඇති සතර මහා භූතයන් සම්මුතියට අනුව කොටු කර ගැනීමට දෙයක් හෝ යමක් කර ගැනීම නොවේද මේ මේ මේසී කතාව මේ නිවන නිවීම දේශනා මාලාවේදී ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරගත්තා. ඒ ශාංශ කිව්වා මේ නාඩගමක් පෙන්වනකොට වේදිකාවේ ඊටාම සීමිත ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරන්න. මොකද තැන් තැන් වලට ගෙනගෙන පෙන්වන්න වෙනවනේ. ඒ නිසා එක තැනකදී මේෂක් විදිහට පාවිච්චි කරපෙක තව තැනක පාපුටුවක් විදිහට පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. තව තැනක වෙන විදියක් පාවිච්චි කරන්න වෙනවා. එකම දේ ඒ නාටකමේම අවස්ථා දෙක තුනකදී විවිධ නම් දෙන්න වෙනවා. එතකොට ලිංග නිමිති ආකාරය එකයි. උද්දේශය වෙනස් වෙලා තියෙනවා. වරක එක පාපුටුවක් වරක පුටුවක් එහෙම නැත්නම් වෙන මොකක් හරි විදිහට පාවිච්චි කරනවා එතකොට මේ පුටුව කියන ඕනා මේසය කියන හෝ වෙන නම ඉස්තිර වශයෙන්ම අර භාණ්ඩයත් එක්ක බැඳෙන්නේ නැහැ ඒකේ තියෙන අවස්ථානුකූලව සම්බන්ධ වීමක් තමයි ඒ වගේ අපි බැලුවොත් මේ මේ පරණ කවියක් තියෙනවා කණ්ඩ කොටණ්ඩයි පහන තියණ්ඩයි දොරාට වණ්ඩයි ගමරාලි තුමනේ එකම වංගෙඩියේ වෙන මොනම උපකරණයක්වත් ගමරාලාවල තිබිලා නැහැ. දැන් ගියකට ගියොත් එහෙම බුදුම මේ ගමරාල කෙනෙක් එහෙම ගියොත් එහෙම හරි අමාරුක වැඩනවා. ඔය ඔක්කොටම තිබිලා තියෙන එකයි. ඉතින් ඒ ජීවිතය හරි සරලයි. කන්න කොටන්න කියන්නේ පිටි කොටණ්ඩයි පාන තියන්න කියන්නේ ඕක අනිත් පැත්ත අරපම ඕකට පාන තියෙනවා. රැයට දොර වහලා දොර අටවන්නේත් ඕකෙම තමයි. ඉතින් ඒ වගේ බලනකොට ඒකේ එක නම පාවිච්චි කරාට භාවිත ඇත්තට ඒක තමයි මම හිතනවා දක්ෂ මාර්ථකය කියලා. එක බඩුවක් අරගෙන ඒක හැම දෙයකටම දැන් වෙලා තියෙන්නේ. දැන් ওই ඕනම ශිල්පයක් ඉන්න කෙනෙක්ගේ ආයුධ ටිකස් කරන්න බලන්න ශිල්පේ තියෙනවද කියලා බලන්න. මොනවාක්වත් කරගන්න වෙන උපකරණ ටික නැත්තම් අයියා වගේ වැඩ කරන්නේ මොකද අර උපකරණ හදපු මනුස්සයට දක්ෂකම තියෙන්නේ. ඒ නිසා මේ හැම එකෙම තියෙන අවස්ථක වටිනාකම වහා වෙනස් වෙන සුළුයි. ඒක තේරුම් ගන්න නැතුව මේක මෙතනම ඒ තාවුරු කරලා ස්ථිර කරන්න හදනකොට නිත්‍ය සංඥා වැටීමයි තියෙන්නේ. ඉතින් මේකෙත් ලියලා තියෙන උදර්ශනය හොඳයි. ගියක් මේචක් හදන්න ගන්නකොට අහක දාන ලී මේක යමක් නෙමෙයි. ඒක දෙයක් බවටපත් වෙන්නේ නැහැ. ඔය නිකම්ම නිකන් ලී කැලි බවටපත් වෙනවා. එතකොට මේ අනුව බුදුන් දෙසු බඹ දෙකක් පමණ වූ මේ කය බඹ දෙකක් නෙවෙයි බඹයක් ඈ මේ කය තුල ලෝකය මැවෙනවා යන સિદ્ધාන්තයේ තේරුම් ගත හැකිද මේ බඹයක් පමණ වූ මේ ලෝකෙම වෙනකොට ඒ ලෝකයට සාපේක්ෂව බාහිර ලෝකෙත්ම වෙනවා මේ මේ මේ බඹයක් පමණ එක මම කියාගෙන කුඤ්ඤේ මෙතන වදිනකොටම ඒකට සාපේක්ෂ ලෝකයක්ම වෙනවා ඒ දෙක ද්වේතාවේ දෙකට සිද්ධ වෙනවා නැත්තම් ලෝකේ සෑදී හතර ඇති හතරමහා ධාතුන් සම්මුතියට අනුව කොටු කර ගැනීම දෙයක් හෝ යමක් කර ගැනීම නොවේද මේක ඇත්තටම මේ අපි දැන් මේ සාමාන්‍ය සිද්ධ වෙන හුස්ම දිහා මෙච්චර උනන්දුවෙන් බලලා ඒ හුස්මේ තියෙන හතරමහා භූතයන් දැනගන්න ගන්න මේ ප්‍රයත්නය තුලින් අපි මේ හුස්ම දෙයක් කරගන්න උත්සාහ කරනවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් එහෙම කොටු කරලා ඒක දිහා පමනක් වෙන් කරලා බැලුවේ නැත්නම් ඒක විපරිණාමය දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා විපරිණාමය බලන්න ගොදුරු කරගන්නා දේ ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් කොටු කරනවා. කොටු කරලා ඒක දිහාම බලනකොට ඒ ලිංගය එකෙන් නැති වෙනවා. ඒ ආකාරය එකෙන් නැති වෙනවා. ඒ නිමිත්ත එකෙන් නැති වෙනවා. ඒ නම කියාගන්න බැරි වෙනවා. එතකොටයි පුද්ගලයාට අර ගත්ත සීමිත ප්‍රදේශය තුල ඒ ලිංග ආකාර නිමිති උද්දේශ කියන දේවල් වාෂ්පීකරණ වේවල් බව දැනගන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්නකොට ඒක දැඩි කරලා අල්ලගන්න එක බුදුරජාණන් වහන්සේ කියපු එකක්. මේක උඟාක් වෙලාට දර්ශනීය මතුවෙන දෙයක් තමයි. මේ ඇයි මේ විෂිකරණ තියෙන දේ මෙච්චර විස්තර සහිතව බලන්නේ කියලා. බැලුවේ නැත්තම් විපරිණාමය තේරෙන. විපරිණාමය බලන්න නම් ඔක්කොගෙම කොටසක් වෙන් කරන ඒක විශේෂණය කරන්න විශේෂණය කෙරුවට පස්සේ ඒක ප්‍රතිෂේධනය වීම හරහා ප්‍රතික්ෂේප වීම හරහා පරීක්ෂණ භාජන නොකරපු දෙමුත් ප්‍රතික්ෂේප වීම සිද්ධ වෙනවා. ආනාපාන සති භාවනා කරගෙන යන විට අරමුණට හිත යොමු කළත් සිතුවිලි ගලාගෙන යෑම කෙලවරක් නැතුව සිදුවේ. සමහර අවස්ථාවල අදු 20ක් 30ක් පමණ අතීතයේ හිත දුවයි. මේ නිසා හිතවිලි බලාගෙන ඉඳීම කෙලවරක් නොවේ. මේ නිසා හිතවිලි සමග සෙල්ලමක් යොදාගත්තෙමි. ඊටාම ආයාසයෙන් හිතවිලි තෙරපාගෙන භාවනා කරන විට තද වේසක් සමග দাঁඩි දැමීමක්ද හිසේ පැත්තක වේදනාවක් ඇතිවේ. එවිට වේදනාව දිහා බලාගෙන සිටින විට හිසේ අමාරුව తాවකාලිකව නතරවද ඒ පසුව ඒ සුව නෙවෙයි. අපි නිතරම ඉන්නවා කියන අදුක්කම සුඛේ වගේ ආයාස වගේ ආයාසෙන් උපේක්ෂාවේ ඉන්නවා යන හැඟීමක් පහළ වේ. මේ ක්‍රම ගැන ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීම හා ඒට සරණක් පතමි. මේ හිතවිලි බහුල කෙනෙක් පිළිබඳව නම් ඒකෙදී සරල මොකද්ද මේ කමඨාන් සුද්ධ කිරීමේදී කතා කරන්නේ කියලා දෙන්නේ ගණන් කිරීමේ ක්‍රමේ පටන් ගන්නයි කියලා ආශ්වාස ප්‍රශ්වාස දැනෙන වෙලාවට يعني හිතවිලි නැතුව තියෙන ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කිරීම අනිවාර්ය කරන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් කොච්චර වෙලා හිත පිට යනවද කියලා. එතකොට හිත පිට යාම සිටිවිලි වලින් එනවනම් ආස්වාද ප්‍රසවාසයක් අතරමැද හිතවිලි නැත්තුයි පිටිසිදු යන්නේක එකයි කියලා ගණන් ගන්න කියනවා. ඊට පස්සේ දෙවෙනි සැරේටත් හිතවිලි වලින් තොරව ආශ්වාස ප්‍රශ්වාස ගන්න පුළුවන් දෙකයි. තුනයි හතරයි පහයි ආදි වශයෙන් 10ට අඩු ගානක අට තමයි හුඟක් වෙලාට ওই පාවොක්සයිඩ් එහෙම යෝජනා කරන්නේ අටට ගිහිල්ලා ආයෙ එන්න බලන්න. ඒතකොට බලා ගන්න පුළුවන් Tamanට හිතවිලි වලින් තොරව හුස්ම රැලි කීයක් ගන්න පුළුවන්ද කියලා. ඊගාට ඒක ඊගාව දාසේ පොඩ්ඩක් වැඩි කර ගැනීමට අදිෂ්ඨානයක් ගන්නත් පුළුවන්. ඒ නිසා මේ ක්‍රම දෙක ආදුනිකයෙකුට දෙන ක්‍රම දෙකක්. ගණනා කියලා තමයි ඒක විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ. මේක හිතවිලි බහුල අයට සඳහා පමණයි. ඒ ඊට ඒ මෙහෙම කරගෙන ගිහිල්ලා අපි හිතවිලි නැතර කරයි කියලා හිතමු. తాවකාලිකව අපි මේ වෙලාව හැටියට. නමුත් ආයෙසට භාවනා කරනකොට ආයෙත් ජවනිකාවක් වෙනවා. හිතපු නැති විදිහට වෙදි හිතවිලි එන්න පටන් ගන්නවා. ඒක මට්ටමක් පෙන්නට පස්සේ ආයෙත් එනවා. ඉතින් එහෙම වෙනකොට මේ නිතරම හිතවිලි තියෙන කෙනාට නිකන් ටාගට් වගේ හිතන්න පුළුවන්. ඔය කොච්චර හිතවිලි තිබුණත් හුස්මට සතිය නොගියට හුස්ම තියෙනවනේ. මේ හිතවිලි අතරෙන් බැරිද හුස්ම දිහා බලන්න. හිතවිලි හරහා හිතවිලි හිම තියෙද්දි හුස්ම ගන්න හැටි බලන්න පුළුවන් නම් අර කියපු ගණනා ක්‍රමයට වැඩිය බොහෝම ගැඹුරු ක්‍රමයකට යන්න පටන් අර ගන්නවා. ඒක නිසා හිතවිලිත් එක්ක වෛර කරන්නෙත් නෑ. හිතවිලි ආයාසයෙන් තද කරගෙන මේ ආනපන කරන්න යන්නෙත් නෑ. দাঁඩි දාගෙන ඉජෙක්ක්ම හදාගෙන හිතවිලියට ඔහේ යන්න ඇරලා ඒ විනාඩිය දෙකක් ගියට හරි කවන්න 5 10ක් ගියට හරි කවන්නේ හිතවිලි වශයෙන් ආනාපානේ බලන්න බැරිද කියලා බැලුවොත් මේ වගේ කෙනෙකුට තේරෙයි එවැනි ප්‍රයත්නයක් සක්මනේදී ලේසි පරියන්කයට වඩා සක්මනේදී අර ප්‍රයෝග කර කර වම දකුණ තියමින් ගොරෝසුට වම දකුණ වැටෙන නිසා හිතවිලි ආවත් ආනාපානේ වගේ සියුම් නැති නිසා වම දකුණ අල්ලන්න ලේසියි ඒ නිසා සෑහෙන ජයග්‍රහණයක් කරන්න පුළුවන් සක්මනේදී ඒකම ඒ ජයග්‍රහණයෙන් හිත විශ්වාසය ඇති වුණාට පස්සේ පරියංකයට ඇවිල්ලා පරියංකයේදී හිතවිලි යම් ප්‍රමාණයක් තියේදී හිතවිලි ප්‍රතික්ෂේප නොකර වෛර නොකර හිතවිලි අස්සෙන් ආනාපානෙ බලන්න උත්සාහ කිරීම තමයි මේකට yaadෙන වැඩි. හැබැයි හිතන තරම් ඉක්මනට හිතවිලි අයින් වෙන්නේ විශේෂයෙන්ම තේරෙයි හොඳට සතිමත් වෙනකොට මේ ආනාපානේ බලබලා ඉඳද්දී මේ බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් කියලා මේ තේරුමක් නැති හිතවිලි જાතියක් කොයි වෙලාවෙත් තියෙනවා. ඒවට කියන්නේ inner thoughts කියලා කිසිම හරපද්ධතියක් නැහැ. ඒ කිසිම අන්තර්ගතයක් නැහැ. ඔහේ කචකච ගගා තියෙනවා. මේ ගැන කරදර නොවි ආනාපාන ඉස්සරහට අරගෙන ඒකට පසුබිමේ ඉඳ දීලා කොච්චර වෙලා භාවනා කරත් හිතවිල්ලෙන් කිසිම හානියක්වත් කාලේ නාස්ති වීමක්වත් වෙන්නේ ඒ නිසා හිතවිලි අයින් කරන්න ගන්න ප්‍රයත්නය මම හිතුවා අසාධාරණයි කියලා. හිතවිලි තියෙද්දිම යාලු කරගෙන යන ගමනක් තමයි මේකට උදව් වෙන්නේ. වහන්සේ බණ දේශනා කරන විට අපි බණ අහනවා නම් ඒ තණ්හා මාන දිට්ඨි වලට අයිති වේද? ඇතින් හැරියොත් ඒ අපිට ප්‍රයෝජනයක් නැහැ නේද? මේකට කියනවා ධම්ම තණ්හා කියලා. මේක මේ ධම්ම තණ්හා ඒකවල තියෙන දිට්ටි ගලවන්න කොක්කක් කරගන්නවා. මහන්නේ වශයෙන් කියනවා භගවා ජානාති අහන්න ජානාමි. මේ ඔක්කොම බුදුහාමුදුරණ තේරෙනවා. අනේ මට තේරෙන්නේ ඒ උනාට මට නිවන් දකින්න බාධාවක් නැහැ. මේ බුදුන්ට තේරෙනවා. මේකටත් වැඩිය තේරෙනවා. කියලා ඒ ඒ ඒ තණ්හාව හරහ තණ්හාව හරහාම තණ්හාවෙන්ම තණ්හාව උගුල්ලා දානවා. ditthi හරහාම ditthi උගුල්ලා දානවා. මාන්නේ හරහාම මාන්නේ උගුල්ලා දාන්න පුළුවන්. ඒ නිසා ධර්මය හිමත් ඒ විශේෂ විෂමකීමක් කට්ටකින් කට්ටක් කරන් දැමෙන වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. ඒ නිසා ඊගාව සැරේ රෙජිස්ටර් වෙන්න ඉස්සලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන්නම තියෙනලු කචල් එකක් මේ ලබන අවුරුද්දේ රෙජිස්ටර් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඇවිල්ලා බනහලා ආයෙ මන් තණ්හා මාන දිට්ටියක් තියෙනවා නම් ඊට වැඩිය හොඳයි ගෙදර ඉන්නේ කියලා රෙජිස්ටර් නොවි මේ හිටපුවම ඉවරයි. ඔබ වහන්සේ ගීගේ අතහැර යාමේදී දෙමව්පියන්ගෙන් ඔබ වහන්සේට අවසර ලැබුණාද? දෙමව්පියෙක් නම් කවදාවත් දෙන්නේ නැහැ. ඉගෙන අපච්චි නැතිලා තිබුණේ අපච්චි නැති වෙනකොට ඇති වෙච්ච ඒ සංසිද්ධිය බල්ලා තමයි මට තේරෙන්නේ මේ ලෝකේ හොඳ නරක දෙක නැහැ කියන එක. කද්දාකවත් මේකේ හොඳ නරක දෙක නැහැ කියන එක මට හොඳටම තේරෙනවා. ඒ වගේම මම හොඳ වෙන්න හැදුවට උඹේ හොඳින් ඇති වැඩක් නැහැ. ඒ අපච්චි විඳපු දුක දැක්කා ඒ ගැන මතක් මාලයක්වත් මාංශයක්වත් කාන්නේ පස්පව් කරන්නෙත් නැහැ බොන්නෙත් නැහැ සුරුට්ටු විතරක් බිව්වා. ඒ මනසේ විඳපු දුක දාගෙන මට හිතුණා උඹ කරලා තියෙන දේවල් එක බලනකොට උඹට ඔහොම නෙවෙයි විඳවන්න වෙන්නේ කියලා. මොකද මයි ළඟ account එක හොඳටම හැදිලා තිබ්බේ ඒකට. පන්සිල් පද පහම කඩලා දාව ඔය ඔය සිල් පද කටන කාලේ. ඊට පස්සේ මට තේිනවා මේක මොකද්ද මේ වෙන්නන්නේ. මෙච්චර ධාර්මිකව ජීවත් වෙච්ච මනුස්සයාට මේක නම් මට හිතුණා ආයේ ප්‍රයත්න කරලා ආයේ ඉගෙනගෙන ආයේ නම් ගන්න දෙයක් මේ ලෝකේ නැහැ. වැඩක්ම නැහැ කියලා. කොහොමද අපච්චිගේ මගේ තියෙන බොහෝම දුරස්ත සම්බන්ධයක් අපච්චි කවදාකවත් නම කියලා කතා කරන්නවත් නැහැ. නිකමට හිතන්න ගෙදර 11 දෙනෙක් ඉන්නවා. ඒතර අපච්චිට ඕවක බලලා ඉන්නවා කියලා තියෙන්නේ මොනව හරි කරගත්තොත් කියලා මෙච්චර විතර පොල්ලක් ගහලා තියෙන වහලෙ උඩ තලනවා හොඳටම. එච්චරයි. මේ මම උදේ ඉඳලා හැන්දනකම් මහන්සි වෙනවා මුන්ට හම්බ කරන්න උන් එනකොට රණ්ඩු කරලා තුවාල කරගන්න. තලනවා හොඳටම. ඉතින් ඒ නිසා අපි අපච්චි සුප්‍රීම කෝට් ජජ් වගේ තමයි. අම්මා තමයි ඉතින් උඩ පෙරක දොරුකම් කරන්නේ. හැබැයි පැවිදි වෙනකොට අම්මගේ කොක්ක තිබ්බා. තිබුණ හැබැයි අවුරුදු 8ක් විතර වගේ මම හැබැයි කල් දුන්නා. අවුරුදු 8ක් විතර වගේම නොකිය කිව්වා. නොකිය කිව්වා මේක yaadෙන්නේ නැහැ. ඒ වුණාට මේ අම්මගේ මම මට පේන තුනේ 11න් මට තමයි වැඩිම ආදරේ කියලා මම හරි සෙල්ලක්කාරයි. හරි දඟයි. ඒ නිසා ගොඩාක් ආදරේ මට. නමුත් අවුරුදු 36ක් වෙනකම් බඳින්න නැතුව ඉන්නකොට අම්මා තේරුම් අරගත්තා මේට වැඩිය මොකක් හරි තියෙනවයි කියලා. ඒ තරම්ම ඒ තරම්ම ඒ කාමයේද ආසාවල්ද පිරිච්ච මිනිහෙක් මං. මුත් පැහැදිලිවම කියනකොට 30 30 ගණන් වෙනකම් අම්මගේ උත්සාහයක් තිබුණා කවුරු හරි කෙල්ලෙක් ගෙදරට රෑ වෙලා හරි ගෙනේ කියලා හිතලා. <laughs> කියලා මට කතා කරලම කිව්වා. කතාලම ඈ නෑ නෑ කතා කරලා කිව්වා හොයන්න කතා කරා ඊට පස්සේ මං කිව්වා මෙහෙම මගේ මස් විකුණන්න යන්න එපා අම්මට අයිතියක් නෑ මට ගෑණියක් පිනවන්න සනසන්න මොකක්වත් මයි ළඟ නෑ කියලා ඉතින් අම්මා උඩින් බලන්න කිව්වා ඊට පස්සේ හොඳට මායි අම්මා විතර ඉන්නවා පොඩි පුතා උඹට මොන හරි සම්බන්ධයක් තියෙනවා නම් රෑ කන ගහනවා නම් මං දොර අරින්නම් ඊට පස්සේ මං ඉතින් අම්මයි මුණ දෙවන්න දෙන්නේ කුණාට ගමන්නේ නෑ අයියෝ මුණ දෙව දරුවෝ හිටියට ගමන්නේ නෑ කියලා මම කිව්වා අම්මට අම්මට කොහොමඩක්වත් ඔක තේරුම් අරගන්න බෑ. මයි ළඟ එහෙම එකක් නෑ. නෑ මට තේරෙන්නේ නෑ උඹලගේ උඹලා උගත්තු. අපිට තේරෙන්නේ නෑ. මම මේ කියන්නේ එහෙම එකක් තියෙනවා නම් හිත නරක කරගෙන ඉන්න එපා ඕන දෙයක් කරපන් කියලා. ඊට පස්සේ බයි යන දවසෙත් මම හැබැයි වැඳලා වේලා ඇඬුවා. ඇඬලා ඉස්සල්ලාම දවසේ මාස දෙක තුනකට පස්සේ නිස්සරණ වලට ආවා. දැක්කේ පැවිදි ස්වරූපය. ඇත්තට පැවිදි උත්සවයටත් ආවා. ඇවිල්ලා මට ඉස්සල්ලාම දාන බෙදුවා. ඊට පස්සේ ඇවිල්ලා කියලා ගියා මම ලබන අවුරුද්දේ අප්පච්චිගේ දාන දෙන්න ඉන්නේ මම මැරෙනවා වයසයි දැන් වයසම නෙමෙයි අමාරුයි කියලා සම්පූර්ණ සංඝයා වංශනමක් විදිහට කතා කරේ මයිත් එක. පුණායි මොකුත් නැහැ පොඩි පුතා කතාවල් මොකුත් නැහැ. මේ පොඩි ආම්තුනාර යහපැත්තේ තියෙන සක්මනේ සක්මන් කරන්න දන්නවද කියලා ඇහුවා. මං කෝ බණ්ඩාරමණික ආවේ ඕක කියලා දීලා යන්නද කියලා ඇහුවා. නෑ නෑ මං කිව්වේ හරි හොඳයි. දන්නේ නැහැ සක්මන ගැන මොනවක්වත් දන්නේ නැහැ. ඒකෝට මට තේරෙනවා දැන් සම්පූර්ණ පිළි අරගෙන. අර අර මේ එක්ක පවුලක් නැත්තම් පන්සලක්. පවුල් වෙනවනම් හොඳයි. පන්සල් වෙනවනම් ඉක්මනට වෙයන්. ඒ මිනිස්සුන්ට විහිළු කතා කරන්න තියන්න දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා කැමැත්තෙන්වත් නෙවෙයි. හැබැයි ඉතින් අර මගේ තිබුණේ අර ඒ සටන් උපක්‍රමත් එක්ක බලනකොට අම්මගේ අම්මට පරදිනවගේ විතරයි ඉතුරුලා තිබුණේ. අවුරුදු ගාණක්ම මේ හේතු ගන්නනකම්ම හිටියානේ. ඉඳලා ඉඳලා ඉඳලා මම කිසිම රසාව කරාම රසාව කරාට මොන විදියකින්වත් ඒකේ පුදුමාකාර දියුණුවක් තිබුණා රසාවේ. ඒ වුණාට කිසිම දෙයකින් මට මේ සන්තෝෂ සන්තෝෂය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අම්මගේ තාත්තගේ කැමැත්ත නැහැ අමු හිතුවක්කාරයෙක්. ඒ නිසා කෝක හරි නිවන් දකින්න නම් අමු හිතුවක්කාරයෙක් කියලා මතක තියාගන්න. ඒ ඒක ඒක මේ බුදුහාමුදුරුවෝ ඔය අපි නම් කියන්නේ රෑ චන්නමැතියත් එක්ක මේ කන්දගස්සත් එක්ක ගියා කියන එකනේ. ඒ වුණාට මේ මේ චූල සීනාද සූත්‍රයේදී කියලා තියෙනවා දෙමාපිය ඇඬුව කඳුලෙන් බලානින් දැති මම රම්මේසු රම්මේසු බයිතලු ගිහිගේ අතහැරියයි කියලා. ඒකේ කියලා නෑ රෑ ගියයි කියන කතාවක්. ලස්සන කතාවක් කියලා තියෙනවා යේසුස් වහන්සේ. උන්වහන්සේ කියලා තියෙනවා උඹේ අම්මටයි අප්පටයි වෛර කරන්න බැන්නා උඹට කවදාකවත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ කියලා. ආයේ කතා දෙකක් නෑ. ඒක ඔයාලට තමයි අපි සාන්ත කවුද කියන්නේ සාමීනි පණිවිඩකාරය කියලා. උඹේ උඹේ අම්මට තාත්තට වෛර කරන්න බෑ නම් උඹට කාදාකත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ අම්මයි තාත්තයි අඬද්දී මම අතෑරලා කිව්වා බොහොම సౌందర్యාත්මක විදියට බොහොම ලස්සනට කිව්වේ එකම තමයි. ඒක නිසා මේ දෙකක් බෑ. අරක නම් අරක මේක නම් මේක. ඉතින් ඒ නිසා දරුවන්ට සහ පුත්‍ර ධාරාවන්ටදී ප්‍රේමය ඒක කතා කරලා වැඩක් නැහැ. ඒක ඉතින් මේ ඒක තිබුණාට පස්සේ අනිත් දේවල් ගැන කතා කරනවායි කියලා කියන්නේ මේ ඇහි පොල්පරාල තියෙද්දි අනුන්ගේ තියෙන කෙස්කස් ගැන කතා කරනවා වගේ වැඩක්. කරු ස්වාමීන් වහන්සේ චාන්ටිං වලදී සමාධිය ලබා ගත හැකිද? බුදු ජානන්ස විමුක්ත ආයතන ශීර්ෂවල කියලා තියෙනවා. බණ කීම, බණ ඇසීම, ධර්ම ධර්ම සජ්ජායනාව සමත විපස්සන. නිසා මේ ධර්ම සජ්ජායනා කරන වෙලාවක පිරිත්ෝ වේවා ඕන තරම් මේ ඉන්ද්‍රිය ධර්ම මෝරන්න සමබර වෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඥාන පහළ වීම පිළිබඳ අවබෝධය ලැබුණ බව යෝගාවචරයට දැනගන්නේ කෙසේද? තමන්ගේ සිදුවෙන පව් එහෙම නැත්නම් අඩුපාඩු එහෙම නැත්නම් ගැටලු අවුල් පාසකම් එන්නෙන් අඩු වෙන පටන් ගන්නවා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ගිය ගමනේ කෙලින් යන්න පුළුවන් ගතියක් දැනෙනවා. අර චපල ගති නැති වෙලා උත්තර බඳ බඳ ඉන්න දෙයක් නැහැ. ගමන පුළුවන් තරම් අර වංක ප්‍රතිපදා අයින් වෙලා අවංක බව ඉස්සෙල්ලා හිතනවා වංක ප්‍රතිපදාව හරි දක්ෂකමක් කියලා. මේ ලෝකේ ජය ගන්න වංක වෙන්න ඕනේ, ෂටකපට වෙන්න ඕනේ කියලා අන්තිමට තියෙන ඔක්කොම තණ්හාමාන දිටුල්ල බලන ඍජු අවංක ප්‍රසිද්ධ කරගත්ත විනිවිද වේන ප්‍රතිපදාව විතර මොකක්වත් හොඳ නැහැ. ඒක තමයි ඥානය කියන්නේ. අනුසය කෙලෙස් යන සංකිච්ඡ වූ කර්ම බීජන නාම ධර්ම විවසනා කිරීමේදී අනුසය කෙලෙස් සිඳින ආකාරය පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලමි මේ අනුසය කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් වල නිදිගත් අවස්ථාවක් එයා නිින්දෙන් අවදි වෙච්ච අවස්ථාවට පරිඋත්ථාන අවස්ථාව කියනවා ඒ නැවදි වෙලා දඩබ්බරකම් කරන අවස්ථාව වීතික්කම අවස්ථාව කියනවා ඒ නිසා අනුසය කෙලෙස් කියලා කියන්නේ තාම අකුසල් බවටපත් වෙලා නැහැ අකුසල් බවටපත් වීමේ ප්‍රභවයට උදාහරණයක් වශයෙන් කියනවා නම් ගිනි පෙට්ටියක තියෙන ගිනි වෙඩි බේත් සාක්කුවේ දාන ගියාට මොකුත් වෙන්නේ නැහැ. නමුත් ගිනි පෙට්ටිය ගිනි කුර හරියට පැත්තට තියලා ගැහුවොත් ඒක ගිනි ඇති වීමේ ගිනි ඇති කිරීමේ ශක්තිය තියෙනවා ඒකේ. ඒක නිසා අනතුරක් නැහැ. ගිනි පෙට්ටිය තිබුණාට කිසි අනතුරක් නැහැ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් නමුත් හරියට වෙලාව ආපු ගමන් ඒකෙන් ගිනි පුළඟක් ඇති වෙන්න පුළුවන් ඒ පුළඟ වියලි කැලයකට තිබ්බොත් ලැබ් ගින්නක් වටපත් වෙන්න පුළුවන් අන්න වගේ අනුසය කියන තිබුණු ස්වරූපයෙන් කිසි කෙනෙකුට බාධාවක් නැහැ ඒක මේ සාමාන්‍ය ජීවන වේදිකාවේ සංසාර ගමනේ පැත්තකට වෙලා ඉන්නේ අර කිසිම රඟපෑමක් ඇත්තේ නැහැ නමුත් මේ ආත්මෙන් ආත්මෙට ගෙනියන තරම් යටින් තියෙන ගතියක් තියෙනවා. අනුසය කියලා සිඳන ආකාරය පැහැදිලි කර දෙන්න මේ තේරෙන්නේ Tamange අවිද්‍යාව වැටෙනකොට. මම මෙතෙක්කල් උත්සාහයෙන් ප්‍රයත්නයෙන් මොකද්ද කරේ? කරපු හැම දෙයකින්ම අවසාන ඵලය මොකද්ද? මේ තණ්හාමාන චිත්ත වැඩෙන එක නේද කියලා Tamanටම කරනකොටම තේරෙනකොට එතකොට තමයි තේරෙන පටන් අරගන්න මේ අනුසය කෙලෙස් අඹරවාගෙන කරකවාගෙන වක්‍ර ක්‍රම වලින් Taman අර තණ්හාමාන දිට්ඨි අගේ කරන්න තණ්හාමාන දිට්ඨි මම කියාගන්න අපිව වශී කරගන්න හැටි පේනකොට තමයි ඒක තේරෙන්න පටන් ගන්න නැත්නම් අනුන්ගේ කෙනෙක් දැක්කට එච්චර පොත්වල තියෙනවා දැක්කට මුකුත් වෙන්නේ නැහැ Tamanටම තේරෙන දවස එනකොට තමයි මේ ගේ ඇතුලේ ඉන්න හොරෙක් වගේ අනුසය කියලා කියන්නේ තේරෙන්න පටන් ගන්නවා ඇත්තටම තුනටම වීතික්කම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් තුනම කියන ප්‍රතික්‍රියා තුනක්. ප්‍රතික්‍රියා තුනක් කියන්නේ සතෙක් මරන හොරකමක් කරනවා කියලා කියන්නේ ඒවා තද බල ප්‍රතික්‍රියානේ. ඒක සමාජයේ අවුල් කරන සුළුයි. හිත ඇතුලේ මෙහි ඉන්නේ අපි භාවනා කරන්න කියන නමුත් මේ ක්‍රමයට අකමැති වෙලා කාමරාගේ මතුවෙනවා. ද්වේෂේ මතුවෙනවා. මේ උඹලව කොච්චර නීති දැම්මත් මම උඹලව ගණන් ගන්නෑ මට ඕනේ. කියලා ඒ ඇතුලේ හිත වෙනම විප්ලව කරනවා. එතකොට අනුසය කෙලෙස් වලක් තියෙනවා. අනුසය කෙලෙස් වල තියෙන්නේ මේ වැඩ ගන්න ඕනවට මිත්‍රික් වශයෙන් පෙනී හිටිනවා. ගොඩ බෙරක දුරක වශයෙන් මිත්‍රික් වශයෙන් පෙනී හිටිනවා. හැබැයි කරන හරියක් දෙන හරියක් දෙන්නේ ලනු. දීලා මෙයාම අඹරවගෙන මෙයා හරහා මේ මිත්‍ර ප්‍රතිරූපකයක් කියන වචනේ තමයි හොඳම. මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතලා කෙරුවත් ඉබේ වෙන්න ගියත් අන්තිමට රාග ద్వේෂ මෝහ තමයි. අන්තිමට මේ තණ්හා මාන දිට්ඨි තමයි. ඒක දකින්නකොට Taman තුල මේක Taman මේ නාස්ලනුවක් දාගෙන ඇඳගෙන යන මීහරකෙක් වගේ මේ කාමයට ඇදගෙන ඇඳි දකින්නකොට දෙවන්නේක් නැහැ. ඇතුළෙන්මයි තියෙන්නේ. ඉතින් ඒක විදිහට දකින්නවා කියන එක මහා වීරයෙක්ගේ මහා පුරුෂයෙක්ගේ වැඩක්. නෑ ඇත්තටම මම බුරුමේදී ඒ ස්වාමීන් වහන්සේගෙන් අහුවට පස්සේ නීවරණ කියන්නේ තන්නේ කර හිතක් විතරයි. නීවරණ ධර්ම කියන්නේ පරිඋත් ทาน කෙලස්නේ. පරිඋත් ทาน කෙලස් පංච වෙන්නේ හිතවිලි විදිහට තමයි. හැම නීවරණයක්ම හිතවිල්ලක්. ඒ කියන්නේ මේ මොහය තියෙන කොන්ක්‍රීට් වගේ නම් කරන මොනවත් නෑ. නිකන් හිතවිල්ලක්. නමුත් කොච්චරක් අපි අඩපණ කරනවද? කොච්චරක් අපි ලැජ්ජිත කරනවද? කොච්චරක් අපේ ප්‍රයත්නය බාල්දු කරලා දානවද? නිකන් හුදු හිතවිල්ලක්. එතන මනෝ පුබ්බංගමයි. මනෝ සෙට්ටයි. මනෝමයයි. නමුත් ඒ ඇඟට හැප්පෙන ගැහුවා බැන්නට වැඩිය දඬුවම් කර පිහියෙන් යන්නට වැඩිය බාන කොච්චර බැඳගෙන වද දෙනවද කියලා නිකන් හුදු හිතවිල්ලක් විතරයි. දැන් ඉස්සෙල් ප්‍රශ්න කිව්වේ භාවනා කරන්න ඇවිල්ලා මෙච්චර තැනක් හම්බුනට ඒ හිතවිලි තොගේ. ඉතින් ඒ ගණන් නොගෙනින්න බෑ. ගණන් නොගෙන හිටපන් ඉවරයි ප්‍රශ්නේ. ගණන් නොගෙන ඉන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරනවා. අයියෝ මං ආයෙ හිතවිලි නැතුව ඉන්න නේද? හිතවිලි නැති වෙන්න ඕන කියලා. ඉතින් ඒක තටමගන දනවන මේ ඉස එකක්ම එනවා. බහන ඉවර කරුවත් ඉස එකක්ම හිරෙනවා. පැහැදිලිව මේක නිකන් එකින් එකට එකින් එකට සියුම් වේගන යනවා රතුළුණු ගෙඩිය විතම පොත්තයි ඊගාව පොත්තයි ඊගාව පොත්තයි වගේ එන්න එන්න එන්න සියුම් වේගන යනවා ඔක්කොගෙම තියෙන්නේ කෙලසන ගතිය. Tamange தත්වෙට මේ මායින් කරන්නේ නැතුව ඕන පිරිසුදු චරිතයක් තියෙන කෙනෙකුට කෙලසන්න පුළුවන්. ඒ තරම් නොවන තැනකට ඇදලා දාන්න පුළුවන්. ප්‍රඥා භාවනාව අතර අනුසය කෙලස් වීතික්කම අවස්ථාවෙත් ආයේ විදිහටම ඉන්නවා පරිඋත්ථාන අවස්ථාවෙත් ඉන්නවා අර විදිහට තියෙනවා නමුත් අර විචිකම කෙලස් පරිඋත්ථාන කෙලස් ඡණ්ඩයි පරුසයිනේ ඒ නිසා අනුසය ඉන්න බවක් වැටහෙන්නේ අර දෙන්න අයින් කරන්න ඕනේ අයින් කරුවට පස්සේ තමයි අර සියුම් දේවල් මතුවෙන්න පටන් ගන්න. මතුවෙච්ච බමණින් එයා ණය ණය හුඹයෙන් එළියට එන්නේත් නැහැ. ණය ඉන්න උඹ හැදුරලා උඟා කියලා බලනකොට ඔන්න පොඩ්ඩක් ඇවිල්ලා ඇවිල්ලා යනවා පේනවා. ඉතින් ඒ නිසා එතන ගොඩාක් ඉවසිල්ලෙන් හුඹහ දිහා බලාගෙන ඉන්නවා. දන්නවා මේක ඇතුලේ බඩු තියනවා කිය. හැබැයි මේ අපි මේ ඉතින් ලං වෙච්ච පමණින් අනුසය පරිවර්තන ගිය ගමනින් ඒ නයා මෙහෙමයි ඒ විස්තර හොයන්න බෑ. ඉවසාගෙන ඉන්නකොට ඒ පිරිසුදු භාවයේ පවත්තන දෙන්නතු මේ ඇවිල්ලා විස දූමාරිනවා নানা ආකාර සෙල්ලම් කරනවා. ඔව් ඒකට අනුසය කෙලස් වලට එකයි කරන්න ඕනේ එළිය වට්ටන එක විතරයි. අනුසය කෙලස් වලට එළිය වැඩිච්ච ගමන් ඉන්න බෑ. එයා උඹ ඇතුළේ ඉන්නකන් තමයි සෙල්ලම් තියෙන්නේ. දැක්ක ගමන් ඉවරයි. අනුසය කෙලස් වලට මේ මේ දැන් ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා මේ යකදුරෝ ඒ යක් දෙස කරනකොට මේ ඉන්නේ අහවල් යකා කියලා නම කියලා කියපු ගමන් යකාගේ බල බින්දෙනවා කියලා. ඒ යකාට බාතා කෙනෙකුට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ වරදවට අහගත්තොත් විතරයි. හරියට නම කියලා දැනගත්ත ගමන් ඉතින් මම ලස්සන කතාවක් කියන්නම්. මේ ළඟදී කිව්වේ මේ ඕගොල්ලෝ දන්නවද දන්නේ නැහැ ඔය ඉස්ලාම ආදම් සහ ඒ වගේ සෙල්ලම. ලෝකේ මවනකොට ඉස්ලාම ආදම් සහ ඒව මවලා දෙයයන්ාංශ කියලා දිනවා මේක පාරදීසයක්. මේ ගහේ gediyak තියෙනවා. කණ්ඩ එපා. කෑවොත් දෙයන විරුද්ධ ගියා වෙනවා. ඒ නිසා මම එකයි කියන්නේ මේ පාරාදීසයේ හිටපල්ලා මේ ගහේ ගෙඩිය කන්න එපයි කියලා. ගහේ සර්පෙක් ඉඳලා ඒවට කතා කරලා කියනවා. ඒ මෙක්සිකන් කාරෝ එහෙමලු කියන්නේ. කතා කරනවා උඹ ඔහොම හෙළුවෙන් හිටියට මිනිහෙකුට ආස හිතෙන්නේ නැහැ. මේකප් එකක් දාපන් කියලා. ඉතින් ඒව කතා කරලා කියන ඔබට පිස්සු දෙයක් ඕ මේ මිනිහට මං විතරයි එන්නේ මේකප් දැම්මත් අදත් කරන්න දෙයක් නැහැ නේ කියලා. නයා කියනවලු හර්පයා ඒ නම්බට වැරදිලා මට පුළුවන් නම් මයිත් එක වරෙන් කියලා. ඉහළ කන්දක් උඩ රණ ගහන ඉහළ කන්ද උඩ තිබුණ ගැඹුරු ලිඳක් පෙන්ලාගෙන ඕක ඇතුලේ ගෑණියක් ඉන්නවා. බලාගෙන හිටපන් කියලා. අනේ බලාන ඉනෝට ගෑණියක් ඇවිල්ලා බලනවලු. ඉතින් ඒ ගෑණිය Tamanට වැඩිය ලස්සනයිලු. දූවගෙන ගිල gediya කනවලු. කවදා හරි මේ දැක්කේ Tamanමයි කියලා දැක්කනම් ආයේ පරාදීසයට යන්න පුළුවන්. මෝඩකම නැහැ. නමුත් අපි දකින්නේ මම නෙවෙයි තව කවුරුහරි කියලා දකින ගමන්ම අර මිනිහට ගෑන දෙන්නේ කියනවා. දැන් ෆයිට් එකක් දෙන්න ඕනේ. ෆයිට් එක දෙන්න නම් මම ස්මාර්ට් වෙන්න නම් මම gediya කන්න ඕනේ. ඒ නිසා උඹ කවදා හරි උඹේ ස්වරූපේ ප්‍රകൃතියෙන් දකිනකම් ඔබ මේ සාපේ කනවා. අනුසය කෙලෙස්වල ස්වරූපේ අනුසය කෙලස් කියලා දකිනකම් අනුසය කෙලස් කරකවල පහර දෙනවා. ඒක පෙන්වන්නේ උඹමයි. ඔය කැලේ ලිඳ යට ඉන්නේ උඹමයි. නෝ සර්පයා කියනවා නෑ නෑ තව ගෑණියක් ওই ගෑණිට හොර ගෑණියක් ඉන්නවා අන්න ලිඳේ හංගලා ඉන්නේ බලාගෙන හිටපන් කියලා. බලාගෙනකොට දැකපු ගම වැඩියයි. කවදා හරි මේ දකින්නේ තමන්මයි. මේ බාහිර ලෝකේ වෙන මොකක්වත් නෑ මම වාගත් එකක් තියෙන්නේ. මට මේ මනසේ හතුරයි කියලා හිතනවා නම් ඒ හිතේ මගේ හතුරුකමක් තිබිලා තමයි. මේ මේ වෙනගෙන සුන්දරයි ලස්සනයි කියනවා හිතේ සුන්දරකම තමයි වෙන්න මොකක්වත්ම නෑ කියලා දැක්කම අනේ මේ කවුරුත් එක්කවත් රණ්ඩුවක් ඕනේ නෑ. මේක දිහා බලපුවාම අනුසයකලස් වලට ඉන්න බෑ. අපි බලන්නෙම හිතන්නෙම නෑ මෙයා මොකක් හරි ඌනියමක් කරලා තියෙනවා. නැත්නම් අරයා මොන හරි මෙහෙම කරලා තියෙන. ඒක තමයි මම සමහරට මෙහෙම හැදෙන කියලා নানা ප්‍රකාර තීරී සදනවනේ. ඒ ඔක්කොම හරහා අනුසයකලස් ඕජාව වැඩෙනවා. ඒ නිසා ඒක අර කොලොපොයිලෝ කියලා අර බ්‍රසීලියන් මිනිසෙක් ලියලා තිබුණේ. ඒක ඒ සිද්ධිය කල්පනා කරලා බලන හිතලුවක් තමයි මේ වතුරේ පේන්නේ Taman කියලා දකින්න තාක්. දැක්කනම් ඒ මනසට නැවට පාරාදීසය හම්බ වෙන්නේ. වරදොල තීරුම් ගත්ත තාක්කල් ඒ මනස දෙයයන් ආසේ තරහ වුණත් අර දෙයියෝ එපා කියලා දෙය කරනවා. ඒ නිසා අපිට තියෙන මේ ලෝකයෙන්ක අපි ජීවත් වෙනකොට අපකරා පැමිණ යම් ප්‍රතිචාරයක් යම් ප්‍රතිබිම්බයක් ඒ මගේ නියෝජනය කියලා දන්නවනම් මුණත් එක තරහ වෙලා වැඩක් නැහැ නේ. මොන කැතනම් කැතයි තමයි. ඉතින් ආයෝකට කණ්ණාඩි පොළොව ගහලා හරිනවයි. මේ මගේ මූණ හරි කැතයි මේ කණ්ණාඩි හරි සෞත්වේ මේ කණ්ණාඩි නිසා තමයි මගේ මූණ කැතෙලා පේන්නේ කියලා අපි කණ්ණාඩි කඩනවා. මේ දීලා තියෙන පරිප්පුව ගන්න බෑ. තුනේම වැඩිවීමක් කරනවා. පරිවෘත්තානවලුමත් වෙන්න පුළුවන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රකාශ වෙන්න පුළුවන් පරිවෘත්තානට හොම්බර දමලා ගහන තරමට යන්නත් ඉඩ තියෙනවා නැත්නම් නැද්දකින් කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා නමුත් මේ ඔක්කොමත් නැතුව පසන්න බැරි තත්ත්වයක් දැනෙන්නත් ඉඩ තියෙනවා ප්‍රකාශ වෙන අවස්ථා තුනක් තියෙනවා ඇත්තටම ගොඩක් ඇති නමුත් සරුවචනංශේ ගොඩවල් තුනකට දාලා පෙන්නන මේක මේ වීතික්කම මේක පරිවෘත්තාන මේක අනුසය කියලා මේකේ අමාරුම දේ තමයි අර පරිවෘත්තාන වීතික්කම දෙක නම් සරුවචනංශේ පහළ වෙන්නේ ඉස්සලා කට්ටිය අල්ලගෙන තිබුණා සාර්ථක වෙලක් තිබුණා සමාජෙකට. නමුත් ඒ යට තියෙන අනුසය මේ ලෝකයේ කියලා අපි දකින්නේ Tamangeම නියෝජනයක්. අජත්ත බහිද්ද වශයෙන් තියෙන Tamangeම නියෝජනයක් කියලා දැක්කට පස්සේ මේකත් කැටෙන්න යන්නේ නැහැ. ගැටල වැඩක් නැහැ. ඉතින් මේ මේ මේකෙම නියෝජනයක් නම් ගැටල වැඩක් තියෙනවා. අපි හිතනවා නෑ නෑ මේක වෙන මොකක් හරි කාගේ හරි ප්‍රයෝගයක් ප්‍රයත්නයක්. එතකොට ඉවරයි. අර අර ගෑණිය ඇතුලේ ඉන්නේ Tamangeම කියලා දැක්කනම් ආය ආදම් එක්ක ෆයිට් එකට යන්නේ නැහැ. ඈ? ක්ලේශයන් වශයෙන් පෙන්නනවා ඒ ඥාන සුන්දරනේ නම් තුනක්. නෑ. ඒ කියන්නේ මේ අනුශේ කෙලෙස් වශයෙන් ඔය මේ අපි සාමාන්‍ය කෙලෙස් කියලා මුල් තුනක් වශයෙන් ලෝභ දෝෂ මෝහ වශයෙන් සඳහන් කරනවානේ. අනුශේ ගොඩාක් වැටෙන්නේ මෝහය පැත්තට තමයි. ලෝභ දෝෂ තියෙනව අර බීජකම් පරිඋත්තාන කරනකොට ගොඩක් අයින් වෙනවා. මේක දිට්ටි වශයෙන්, මාන වශයෙන්, අවිජ්ජා වශයෙන් අනුසය ඉතුරු වෙන්නේ අර බරපතල ටික අයින් කරුවට පස්සේ මේකේ මේ හරහා තමයි අර ඉස්සරහට කොන කරන රාගය වුණත් ඇති කරන්න අනුසයෙන් තමයි ලනුව දෙන්නේ. වංචනිකයි. ඒක වංචනිකයි නිකන් අපි කඩේට ගිහිල්ලා රත්තරන් බඩුවක් ගන්නකොට අපි කොහොමද දන්නේ මේක නියම රත්තරන්ද කියලා? ඒ නිසා අපිට ගොඩාක් ඔය කැරට් රාතලක් ගන්නවට වැඩිය රත්තරන් ගන්න ගියාම අපිට විශේෂයෙන් කවුරු රණ ගහන ගිහිල්ලා උර ගගා බල බල කරන්න වෙනවනේ. ඒ වගේ තමයි අනුසත් එක්ක වැඩ කරන්න ගියාම ඒක සම්පූර්ණ වංචනිකයි. ඔය වංචනිකයි. එහෙම නෙවෙයි කිව්වේ මේ මනුස්සයා කිව්වා මේ මනුස්සයා දන්නේ නැහැ මම ආවේ එකට කියලා. යාකව මිනිස්සෙක් මැරුණයි කියලා අඬන්නේ මේ මනුස්සයා මැරිච්ච එක නෙවෙයි Tamante මේ මනුස්සයා හිටියානම් හම්බෙන ලාභේ නැති වෙන හින්දා. වෙන මොකකටවත් නෙවෙයි. එහෙම නැත්තම් පත්‍රේ තියෙන හැම මරණ දන්නේකට අඬන්න එපායි. එහෙම නැහැ. දැන් අර මේ සිනුසිටක ඉන්නකොට කියනවා දැන් හැදෙන પરම්පරාවේ තාත්තා මැරිච්චාම ඉංග්‍රීසියෙන් ලුවන්ඩන්නේ <laughs> තාත්තට තේරෙන්නේ නැතිලු. නැත්තම් ඇත්තටම කියන දේ වුණොත් නැගිටින්න හිතෙනවලු. <laughs> විලාප ගන්න ඉංග්‍රීසියෙන් ඉඳා තාත්තා මැරලා වගේ ඉන්නවා. <laughs> ඒ තාත්තා දන්නවනම් මේ ගෑණි ඇත්තට මට ආදරේ කියලා ඒ වෙලාවටලු පේන්නේ. ඒකත් ඉංග්‍රීසියෙන් කියන නිසා නැත්තම් තාත්තට නැගිටින්න හිතෙයිලු යන්න නැඬිල්ලට. අර ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලැන්ග්වේජ් ප්‍රොබ්ලම් එක. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානීය සංසිඳි හිත විවේකීව සිටන විට බාහිර ශබ්දයක් ඇසී සෝත විඥානයේ පහළ වෙන පසුව එම සද්දයත් හඳුනාගෙන එකණීම නැවත සිත විවේකී වන්නේ කෙසේදයි හා ඊට පසු එම ශබ්දය වර්ෂාව දිගටම පවත්වද්දී කිසි බාධාවකින් තොරව නැවත සිත විසි විවේකී වන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මේ නිල්ල මේක පැහැදිලි කිරීම මේ භාවනාවට අත්‍යවශ්‍ය නැහැ. මේක වෙනව නම් ලොකු ජයග්‍රහණයක් වෙලා තියෙන මේක නැවත නැවත කරන්න. ඒ කාටක පැහැදිලි කරලා දෙන්න පුළුවන්කමකුත් නැහැ. ඒ අවශ්‍යතාවකුත් නැහැ. බලලා මැට්ටෙන් හරි කමන්නේ මීයවල් වෙනවා නම් ආයෝක මැට්ටෙන් කොහොමද මීයවල්ලන්නේ කියන ප්‍රශ්නයක් ඕනේ නැහැ. Tamanට මේ සද්දයක් ඒ සද්දෙට ඒ හිතත් පහළ වුණා. නමුත් ආයේ කී කරුවා ඇවිල්ලා මේකේ වැඩ කරගෙන යනවා. ඊට පස්සේ ඒ සද්දය වුණාට ගානක් නැහැ. ඉතින් එවනම් මේක මේක තේරුම් ගන්න ඕනේ මේ ප්‍රයත්නයකින් ඇතිවෙච්ච ප්‍රයෝගයෙන් ඇතිවෙච්ච හොඳ ප්‍රතිඵලයක් විස්තර කරන්න යෑම හරහා වෙන්නෙම මේ ලස්සන අත්දැකීම ප්‍රත්‍යක්ෂයේ චින්තාමයෙන් වහන්න විවරණය කරන්න හදනවා විභජනය කරන්න හදනවා අර්ථකථන දෙන්න හදනවා ඒ ඒක ඒව එන්නෙම ස්මාර්ට් වෙන්න හදනවා නෑ ඕනේ ඕක කොහොම යන්න අරින්න ප්‍රායෝගිකත්වයට ගරු කර දිගට යන්න ගියාම ඇත්තටම මේ විස්තරේ නොයනවමත් නෙවෙයි ඉස්සරහට යනකොට තේරෙයි. නමුත් එක විස්තරයක් නෙවෙයි එක උත්තරයක් නෙවෙයි කියන්නේ විවිධ පැතිලි මේක විස්තර කරන්න පුළුවන්. ඒක මේ වෙලාවට එච්චරම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි අත්දැකීම ඉස්සර කරන එකයි කරන්න තියෙන්නේ. පසපච්ච වේදන යන ධර්මයේ තෝරා ගැනීමට අමාරු දෙයක් ඇයි දැනගත්තේ ඔබතුමාගේ ඊයේ දේශනෙන් පස්සේ. ආ එහෙනම් ගොඩක් කියලා අහගෙන ඉඳලා තියෙනවා. යම් රෝගයක පටික සම්පස්සේ ආකාර ලිංග නිමිති උද්දේශ හැටියට ගත්තොත් ඒකට නාමයක් දෙන්න බෑ කියලායි මට වැටහුනේ. යම් රූපයක පටික සම්පස්සය ආකාර ලිංග නිर्देश හැටියට නොගත්තොත් හොඳයි. දෙන්න බෑ කියලා මට වැටහුනේ. ඒට නාමයක් නැත්තම් ඒ කියන්නේ අධිවචන සම්පස්සේ නෑයි කීමද එතකොට රූපයක් එතන නෑ නේද? ඒ නිසා නාම රූප නිරෝධය නිසා විඥාන නිරෝධය කියලා මට වැටහුනේ මේ හරි තේරුම් ගැනීමකට කරුණාකර පැහැදිලි කර දෙන්න. මේ ප්‍රශ්න කොටීමේ දැන් මේ යන තුන්වෙනි එක යම් ප්‍රමාණිකින් අල්ලලා තියෙනවා. මේකෙදි තව ඩිංගිත්තක් විස්තර කරනවා නම් අපි යම් පටික සම්පස්සයක් ඇති කරන රූපාකාරයක රූප ආකාරයක රූප ලිංගයක රූප නිමිත්තක රූප ಉದ್ದೇಶයක් දිහා බලලා ඒකට නම දුන්නයි කියලා කියමු. දැන් අර ඉස්සලා කියපු ප්‍රශ්නේ වගේ දැන් සද්දයක් ආවික වැස්ස කියලා නමක් දුන්නා. නමක් දුන්නට මොකද හිත ආපහු ගිහිල්ලා අරමුණට යනවා. ඒ බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒ ආකාරය, ඒ ලිංග, ඒ නිමිති උද්දේශ බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ඒ නමත් පැත්තකට දානවා. ඒ සිද්ධියෙන් ඇති වෙන බාධාවකුත් නැත්තම් කෙලේශයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ ලිංග නිමිති ආකාර උද්දේශ වෙනස් වුණාට රූප ධර්ම නැතුව නෙවෙයි. රූප ධර්ම වල තියෙන කුප්පණ ගතිය නැහැ. රූප ධර්ම දෙන අවශ්‍යන ගතිය නෑ. ඒක ලීන වෙලා ගිහිල්ලා ඒක මේ ඒ ඒ ජවනිකාවෙන් ඉවත් වෙලා. ඉතින් අපිට ඕනේ වැඩේ වෙලා නේ. එතකොට අපි එතකොට ඒක නම් පටබඳින්න යන්නෙත් නෑ. ඒක නැතුණා කියලා කනගාටු වෙන්නෙත් නෑ. අපි දැකලා දකිනවා. අපි මේ දැකගත්ත අඳුන ගන්න ඒ වෙලාවේ ගත්ත ඒ ආකාරයේ ඒ ලිංගයේ නිමිත්ත වෙනස් වෙන සුළු දෙයක් බව. එතකොට පේනවා මේ විදිහට සතියෙන් ඉඳලා මෙහෙම කරත් සාමාන්‍ය අනික් වෙලාවට ගත්තාට අපි මේකට ආකාර පටවන්න ගියාට මේ ලෝකයේ ආකාර නිතර වෙනස් වෙන සුළුයි. ලිංග කියන ලකුණු නිතර වෙනස් වෙන සුළුයි. නිමිති වෙනස් වෙන සුළුයි. එහෙ වෙනස් වෙන සුළු දෙයකින් ඇයි මේ ස්ථිරසාර දිට්ටි හදාගන්නේ, මාන හදාගන්නේ, තණ්හා හදාගන්නේ කියන එකයි දීර්ඝ කාලිනව අපේ භාවනාවේදී ඇති වෙන සම්මා ආජීවය වෙන්නේ. මනෝ සම්පස්සයයි සම්පස්සයයි අධිවචන සම්පස්සයයි එකමද මනෝ සම්පස්සේ මේක පටික සම්පස්සේ කියන එකයි. නෑ ප්‍රශ්නේ යන්නේ මනෝ සම්පස්සේ අධිවචන සම්පස්සේ එකමද නැත්නම් මනෝ සම්පස්සේ අධිවචන සම්පස්සේ එක කොටසක්ද? මනෝ සම්පස්සේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ඒ මන නෑ ඇහ කන දිවනාසය කය මන කියනකොට මනේ මනසට අදාළ වෙන 60 කයට දිවට නාසයට කයට සාධාරණ නොවන සම්පස්සයක්. අධිවචන සම්පස්සය කියලා කියන්නේ ඒකෙන් ඒකෙන් පුංචි කොටසක්. ඒක තව කෙනෙක් එක්ක අධිවචන සම්පස්සේ අත්‍යවශ්‍ය වෙන්නේ තව කෙනෙක් එක්ක sannivedanaya කරනකොට විතරයි. ඒකද හොඳට මතක තියාගන්න මේ නිවන Tamanට කොච්චර ආબોධනත් ඒ කාටට කියන්න ගිය ගමන් මතන මොකද්දෝ අවුලක් ඇති කරනවා. ඒ නිසා Tamanට ඇති වෙන දේ Taman සන්තෝෂෙන් මේ අදාහගෙන ප්‍රත්‍යක්ෂයට ඉස්සර කරන යන්නේ නැතුව යනවනම් චින්තාමය ගැන හිතන්නේ නැතුව ඒ අධිවචන සම්ප්‍රසංගෙන ගොඩක් කරදර අඩු වෙනවා. අනික් කොටස ඉතුරු ආයතන වලට ගලපන ගල කල්පක කන්නකට බැහැති කර දෙන්නේ. ඒ වගේ මනෝ සම්පස්සය කියලා කියන්නේ මනසේ මන කියන ආයතනයේ ස්පර්ශ හා සම්බන්ධ අංශේ ඉතින් ඒකටත් වැඩිය අධිවචන සම්පස්ස කියන්නේ මනසේ ඇති කරගන්න තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය. එහෙමකට කියන්නේ sannivedanaya කියන. sannivedanayේදී පාවිච්චි කරන වචන ටික. Tamange හිත ඇතුළට මේ වචන අවශ්‍ය කරන්නේ ඒක මේ බාහිර සාසනෙට විතරයි වැදගත් වෙන්නේ. තෑම ස්පර්ශ පස්සේකින්ම වේදනා හටගත යුතුද? එහෙම හට ගන්නව නම් නිවන් දකින්න බෑ. බුදුසසුනේ පෙන්වන යම් ස්පර්ශ තියෙනවා ස්පර්ශ නොකරනවා. එතකොට වේදනත් නැහැ, සංඥත් නැහැ, සංස්කාරත් නැහැ. එතන තමයි නිවන තියෙන්නේ. ඉවරයි. කියවන්න පුළුවන්ද? මොකක් හරි මේ දැන් ප්‍රපංච නොකිරීමට නොකිරීම Taman තරගනව ප්‍රපංච කරනවා කියලා කියන්නේ කෙලේශයක්. Taman පුළුවන් තරම් කෙලෙස් අඩු කරන්න උත්සාහ කරන්න. නැති කරන්න බෑ. ඒ නිසා ප්‍රපංච කරනවා කියලා කියන්නේ මේ කෙලින් කියන්න පුළුවන් දේ වටවලල්ල ගිහලා ආලවට්ටම් දාගෙන විස්තර දාගෙන අතිශෝක්ති දාගෙන කියන්න හදනවා. කෙලින් කියන්න බෑ. කෙලින් short to the point කතා කරන්න පුළුවන් නම් ප්‍රපංච අඩුයි. කතා නොකරම ඉන්න පුළුවන් නම් ඊටත් අඩුයි. ඉතින් ඒ නිසා ප්‍රපංචකරණය පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරනවා. නම ප්‍රපංචකරණය කියලා කියන්නේ මානවයා පහටගත්ත දවසින්ලා අද දක්වාම ගෙනාවු නරකම හැබැයියා. නෝ ප්‍රපංච කියන එකට කතා මට්ටමටම ඇවිල්ලා නැහැ තාම. කතාවෙන් ඒක හොඳටම සාහිත කියලා ස්ථිර කරලා සාහ තහවුරු කරලා දෙන්න. අතිශෝක්තිය අධි ඒකට කියන්නේ වාග් බහුල්‍ය කියලා. කෙටින් කියන්න පුළුවන් දේ වටවලල්ල කියවනවා. ඉතින් ඒකට අනවශ්‍ය ගොඩාක් මාතෘකාවකට ඇදිලා ඇවිල්ලා අර උණ කිල්ලක් උඩට එනකොට හතර වටේ තිනවත් එක පටලවා ගන්න. එයාගේ ඒවා කපලා අයින් කරගන්නත් බෑ. ඒක නිසා කෙටියෙන් කියනවා නම් කෙටියෙන් කියන්න තණ්හාව අඩු කෙනෙක් වෙන්න ඕන. මොනවා කියන දේ කෙලින්ම කියන්න ඒක හරි අඩුයි අපේ ඇති වෙනවා. එච්චරයි අහුවෙන්නේ නේ. ඉරියාපත සත්‍ය නෑ ඒක අමාරු ඒකට මේ පරණ විතන්න මාත්‍ය අල්ලා ගන්න ඕනේ ඒ ලියන අකු තේරෙන්නේ ඒක නිසා කවුරු හරි අල්ලගෙන ඒක මේ මේ තීරණ භාෂෙන් ලිව්වොත් අපිට පුළුවන් සාකච්ඡාවට ලක්මතු කරගන්න. ඔව්. කොහමද පැය දෙකකට වැඩි දෙකකට නෑ පහමාරනේ පටන් ගත්තේ. අතමාරයි නරක නෑ. ඒ නිසා මම තවදුරටත් ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා. අපි මෙතනින් නැත කරනවා. එතකොට අපිට 8ට නෙවෙයි 8යි කාල විතර වෙනකන් මම හිතනවා සක්මන කරලා 8යි කාලේ ඉඳලා 9 4 9 15 විතර වෙනකන් පරියන්ක භාවනාවට යොමු වෙමු කියලා. ඉතින් ඒ සමග මේ අද දවසේ ධර්ම දේශනාව නිමා මෙතනින් සටහන් කරන ධර්ම සාකච්ඡාවේ නිමා සටහන් කරනවා සියලු දිනාටම තෙරුවන් සරණයි